හොඳයි හැමදෙනාම ඊටම ගෞරවයෙන් අපි අද දවසේ පිළිගන්නවා සතියේ දිනැනි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද සතියේ බ්‍රහස්පතින්දා දවසයි. ඉතින් බ්‍රහස්පතින්දා දවසේදී අපි බ්‍රහස්පතින්දා දවසේ උදාගෙන තියෙන්නේ බන්තේ ජිනාලංකාර විසින් පවත්වන ලබන ප ဋ ාණ ධර්ම දේශනාවන් වලට සවන් දෙන්න. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් වැඩම කර සිටිනවා මේ සාකච්ඡා මණ්ඩපයේට අපිට ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ඊ타මත්ම කලාතුරකින් ශ්‍රවණය කරන්න ලැබෙනවා වූ ලැබෙනා වූ විශිෂ්ට ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා ඒ නිසා අද මේ සම්බන්ධ වෙන සියලුම කල්යනා මිත්‍රයන් වෙනුවෙනුත් ඉදිරියේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන එහෙම නැත්නම් ඉදිරියේදී මේ දේශනාවන්ට සම්බන්ධ වෙන කල්යනා මිත්‍රයන් වෙනුවෙනුත් මම බන්තේජිනෝ ලංකාරයන් වෙත নমස්කාර කර ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට ඒ උතුම් ධර්මයේ කියා දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීල සම්පත්තියෙන්ද සමාධි සම්පත්තියෙන්ද ප්‍රඥා සම්පත්තියෙන්ද විමුක්ති සම්පත්තියෙන් විමුක්ති ඥාන දර්ශනේ සමන්නාගත වූ දසබල ඥාන ධර්මයන්ගෙන් సంతානයේ පෝෂණය වුණා වූ අතීතයේ අනාගතයේ වර්තමානයේ කියන කාලත්වයට සම්බන්ධ සියලුම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ධර්ම හේතු ඵල ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම පැහැදිලිව විස්තරුව ප්‍රභාස්රව ආලෝකමත් ආબોධ කොට ගන්නා වූ දේශනා කරන්නා වූ දේශනා ඥාණයෙන් සමන්නාගත වූ සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවක් දයාවක් මෛත්‍රියෙන් තෙත් වූ సంతානයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ඒ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේ අවබෝධ කොටගත්තා වූ ලෝකයට දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් යොදා හිත යොදා ධර්මාර්ගයේ සුපටිපන්නාදී ගුණධාරීව වැඩම කළා වූ ඒ ආර්ය ධර්මයට ලං වුණා වූ ආර්ය ධර්මයන් අවබෝධ කොටගෙන සංසාර දුකින් මිදී කියා වූ මිදී යන්නා වූ ප්‍රතිපත්තිය දෙන්නා වස්තාරි පුජ්‍යල මහා සංඝ රත්නයේට මම සැරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ඇති අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ද ඒ අනන්ත ගුණ ඇති ත්‍රිවිධ රත්නය සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද අපේ මේ පින්වත් අසාගෙන සිටිනා වූ සියලු දෙනාම ජීවිතේ පුරා දාන වශයෙන් පහළ කරගත්තා වූ සීල වශයෙන් භාවනා වශයෙන් පහළ කරගත්තා වූ කාමාවචර කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් උපචාර සමාධි අවස්ථාවල පහළ වූ ප්‍රභාස්වර නීවරණයන් නැත්තා වූ ඒ කාමාවචර කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් යම් කිසි වෙලාවක රූපාවචර සිත් පහළ නම් ඒ ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් ආමස වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් වඩාගත් සියලුම ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අද මේ සාකච්ඡාව තුළින් දේශනාව තුළින් අපි කියලා දෙන්නා වූ ධර්ම කරුණුත් මේ පින්වතුන්ට හොඳින් වැටහේවා තේරුම් ගන්නට ලැබේවා ඒ සඳහා සිහිය නුවණ යෝනිසෝ මානසිකාර්ය සති සම්පජඤ්ඤේ වැඩේවා නීවරණයන්ගෙන් හිතවලට බාධාාවක් නොම වේවා මේ ගාමහිරපු ප ဋ ාණ ධර්මය ධර්ම කරුණු තේරුම් අරගෙන වටහාගෙන ධම්මානුපස්සනාවක් හැටියට ඒට හිත යොදා මානසිකාර්යය පවත්වා අඩුපාඩු දේ ධර්ම ශක්තිය තර කරගෙන දිනු කරගෙන හැම දිනාටම උතුම් නිවන් ගමන යාගන්ට ලැබේවා කියලා නිවන් අවබෝධ කරගන්නට ලැබේවා ඒ සඳහා මේ මහා ප්‍රත්‍යක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා බුදුරජාණන් වහන්සේගේ సంతානෙට පහළ වූ ඥානෙ වහන්සේට දැනී ගිය, පෙනී ගිය ඒ ධර්ම හරි විශාලයි. ලෝකයේ උන්වහන්සේ ලෝකයේ තියෙන සෑම ධර්මයක් උන්වහන්සේට පැහැදිලිව ඉතාමත් හොඳින් පෙනී ගියා. නමුත් දේශනා කරපු ධර්ම කොටාසේ කාණ්ඩේ හරි ටිකයි. ඒ දේශනා කරන ලද ධර්ම කාණ්ඩය එහෙම දේශනා කරන්නට ටිකක් දේශනා කරන්නට හේතුව ඒ බුදුරජාණන් වහන්සේ නමක් ਸਰුවාකාර පරිපූර්ණ ධර්මය අවබෝධ කරගන්නේ සාරා අසංකීය සාරා අසංකේ කල්ප ලක්ෂයක් ඊට වඩා වැඩි කාලයක් පාරමේ ගුණ ධර්ම දිනු කරලා ධර්මයේ අසන්නා වූ ශ්‍රාවකයෝ එච්චර කාලයක් නිවන් අවබෝධ කරගන්නට හරි බණහන්ට හරි පාරමී ගුණධර්ම පුරලන්නේ බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට දීර්ඝ කාලයක් ගුණ ශක්තිය ධර්ම ශක්තිය වඩලා අවබෝධ කරගත්ත පරිපූර්ණ ධර්මයක් පොඩි ශක්තියක් පාරමී ශක්තියක් ඇත්තා වූ කෙනෙකුට හිතකට ඥානයකට අවබෝධ කර ගැනීම දුෂ්කරයි. ඒ බවත් ඒ ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසා අසන්නාගේ සිතට ගැළපෙන අහුවෙන ඒ වගේම අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙච්ච ධර්ම කාණ්ඩයක් න්‍යායගත කරලා යම්කිසි ක්‍රමයකට ඒ හිත්වලට අහු කරගන්න මුසු කරගන්න අල්ලගන්න පුළුවන් සුදුසු ක්‍රමයකට බුදුරජාණන් වහන්සේ උදාහරණ උපමාවන් ඇතුව මාතිකා ගත කරලා දේශනා කළා. ඒ කොටසක් තමයි අද අපි මේ නැවත වතාවක් මේ ස්පර්ශ කරන්නේ සාකච්ඡා කරන්න යන්නේ. පසුගිය සතියේ භාවනා වැඩසටහනක් පැවැත්තුණා. ඊට කලින් අපි ගිය බ්‍රාස්පතින්දා ධර්ම කොටසක් සාකච්ඡා කළා. එතනදී යම් ධර්ම කොටසක් සාකච්ඡා කළා නිස්සය ප්‍රත්‍යය යටතේ. තව ඒ පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න තියෙනවා ඒකේ පොඩි ගැඹිර බවක් තියෙනවා. ඒකත් මේ වෙලාවේ කියලා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම මම ඊට කලින් කරුණක් දැනගන්න ඕනේ මේ පින්වතුන්ගෙන් ඒ පසුගිය සතියේ කියලා දීපු ඉදිරිපත් කරපු ඒ ධර්ම කුට්ටාසෙ තුලින් ඒක අහගෙන යනකොට මේ පින්වතුන්ගේ හිත්වලට යම්කිසි නොගැලපෙන ස්වභාවයක් ගැටලු සහගත ස්වභාවයක් ඒ කාරණය තේරුම් ගැනීමට අමාරු අපහසු විදියක් තිබුණා නම් ඒක පැහැදිලිව निराකරණය කරගත යුතුයි. එතකොට ඒ තුල තිබෙනා වූ ප්‍රශ්නත් අපි මේ වෙලාවේ අහන්න ඕනේ මේ ළඟකදී මම හිතන්නේ ප්‍රශ්න සාකච්ඡා විශේෂ වැඩසටහනක් කෙරුණෙත් නැහැ. ඊට පස්සේ තමයි අනිත් එකට යන්න ඕන වෙන්නේ. ඉතින් හැම එක්කෙනාගේම හිතවලට මේවා දේශනා කරනකොට සමහර අවස්ථාවලදී කරුණු ග්‍රහණයට ලේසි සමහර ලාටයක් අමාරුයි. ඒ ගැන මම ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ප ဋ ාණ දේශනාවත් එහෙම නැත්නම් මාත්‍රකාශ්‍රයෙන් දේශනා කළ විස්තර කළ තියෙන දේවල්. ඊහා බැලුවෙන් පස්සේ මේ මේ කාණ්ඩය සීමා කරන්න හේතුවක් මම දවසක් දකිනවා මේ අම්මා කෙනෙක් පොඩි දරුවෙකුට කවනවා. එයා ඉස්සර නම් සාමාන්‍යයෙන් හැඳි පාවිච්චි කරන්නේ ඉස්සර ළමයෙකුට කවනකොට අත ලොකු අම්මා බත් කුලියක් අනලා එයාගේ පරමාර්ථය කොහොම හරි මේ මේ බත් ටික මේ කෑම ටික අර ළමයාගේ බඩට දාන්න කවන්න. නමුත් ඒ අම්මා කරන්නේ බත් ගුලියක් හදලා ඒක හැඩ කරනවා. හැඩ කරලා ඒකට නමක් දාන. ඒ බත් ගුලියට නමක් දාන. බත් ගුලියට නමක් දාලා එක්කෝ කුරුල්ලෙක් කියනවා එහෙම නැත්නම් මයිනෙක් කියනවා මොකක් හරි සත්වෙක්ගේ නමක් දාලා හරි එහෙම නැත්නම් මේ වෙනත් උපක්‍රමයක් හරි ඒකට ඈඳලා ඒ විදිහට තමයි ඔය කැම ටික අර වැඩි යන දරුවට කවන්නේ. සමහර වෙලාවට ගුලියට හදනවා සමහර වෙලාවට දිගට හදනවා. ඒකත් ඒ ළමයාට කැවීමේ උපක්‍රමයක්. ඊළඟට අද කාලේ මම දකිනවා දවසක් ඉදරක ඉන්නකොට මේ අම්මා කෙනෙක් මේ ළමයාට කවනවා. ඒ ළමයා එක තැනක ඉන්නේ දුවනවා ඇවිල්ලා කාලේ යනවා ආය සෙල්ලම් කරනවා ඉතින් මේ අම්මා අතිමුත් කවනවා ඊළඟට උපක්‍රමශීලීව එයාට කතාවක මොකක් හරි කෑල්ලක් කියලා දෙනවා සමහර වෙලාවට පොඩි උපක්‍රම සීලිය පොරොන්දුවකුත් වෙනවා. ඊළඟට හැන්දක් තියෙනවා. හැන්දකුත් පාවිච්චි කරන්න. ඊළඟට මේ තව එකක් තමයි ඒක දිය කරලා වගේ දුන්නා. මේ ඔක්කොම උපක්‍රම ටික හැන්දක් පාවිච්චි කිරීම, ගුලි කිරීම, ඒ වගේම එයාට කතා කියා දීම ඊළඟට ඔය දියර වශයෙන් හැදීම හැම එකක්ම එක දෙයකටයි එම් කරන්නේ තමයි මේ කෑම ටික ළමයාට කැවීම. එච්චරයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනකොට ඔය වගේ උපක්‍රම ගොඩාක් භාවිතා කරලා තියෙනවා. නොදීවුණු ප්‍රත්‍යජන හිතට, කෙලෙස් සහගත කෙලෙස් බරිත ප්‍රත්‍යජන හිතට මේ ධර්ම ඇතුල් කිරීම සඳහා. ඒක නිසා එක එක උපමා දීර්ඝ කතාවල් ඉදිරිපත් කළ දේශනා කළා කොච්චර කරුණාවක් බුදුරජාණන් වහන්සේගේ තියෙනවද ඒ නිසා මේ ප ဋ ාණේ වැනි ගැඹීර ධර්ම කොටසක් නොඑක් හේතු ඉදිරිපත් වෙලා හේතු කාරණා අරගෙන දේශනා කරන ධර්ම කාණ්ඩයක් අපිට දෙකණින් අසන්ත ලැබිච්ච එක ගැන අපි ගොඩාක් සන්තෝෂ වෙන්න ඕනේ ඒ වගේම තමයි ඒ ධර්ම මෙනෙහි කරන්ට අපිට අපේ හිත මානසිකාර වශයෙන් යොදන්ට ලැබිච්ච ගැන සන්තෝෂ වෙන්න ඕනේ. ඉතින් අද මම මේ පින්වතුන්ට පොඩි අවස්ථාවක් සලසා දෙනවා පසුගිය සතිය තාපසු යන්න. ඊළඟට අර අපේ මහත්යේ ප්‍රශ්නයක් ලියලා යොදලා තිබුණා. ඒ ප්‍රශ්නෙටත් අපි උත්තරයක් හොයාගන්න බලමු. ඒ නිසා මම අද දවසේ මගේ මේ කියලා දෙන්න යන කාරණා ටිකට බහිඳ කලින් මේ පින්වුතුන්ට අවස්ථාවක් ලබා දෙනවා කුඩි කාලයක මේ පින්වුතුන්ගේ ප්‍රශ්න ටික කියන ටික ඉදිරිපත් කරන්නට ඉදිරිපත් කරාට පස්සේ අපි ඉස්සරහට යනවා අපි ඒකට මේ උත්තරයකුත් හොයාගන්න. එහෙම කරන්න හේතුව මේ පින්වත්තුන්ගේ අවබෝධයත් මට කොහොමද මේකට බැහැගෙන තියෙන්නේ කියලා මට ටිකක් දැනගන්න ඕනෑකමක් තියෙනවා. ඒ නිසා මෛත්‍රියෙන් මේ වෙලාවේ මේ පින්වත්තුන්ට ප්‍රශ්න තියෙන ඒවා ඉදිරිපත් කරන්නට අවස්ථාව සලසා දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි ධර්ම අවබෝධය මේ සෑම දෙයකින්ම සිද්ධ වේවා කියලා පතනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි ගෞරවනීය ශාන්වහන්සේ ඊයේ කෙටියෙන් සාකච්ඡාවක් පැවැත්තුවා මේ නිශ්චිතපත් අපි ඉගෙන ගත්ත දේවල් සම්බන්ධයෙන් ඉතාම කෙටියෙන්. ඉතින් එහිදී මතුවුණ යම් යම් ප්‍රශ්න අද දවසේ ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දීමගෙන අනේක වඩා පිං ශාන්වහන්සේ මට මතකයි සාකච්ඡාවේදී මම ජයන්ත මහත්මයා ඔබතුමාට මතක් කළා මතුවෙච්ච එක ප්‍රශ්නයක් පුළුවන් නම් මතක තියාගන්න ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒ කාරණාවත් ඒ වගේම මම වසන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමත් ඊයේ කිසියම් ආකාරයක ප්‍රශ්නයක් යොමු කරලා අපි පිළිබඳ ටිකක් කතා කළා. නමුත් එතන පැහැදිලි කමක් හරියටම ආවේ නැහැ. චක්කුද්වාර වීතියක් සම්බන්ධයෙන් කතා කරපු අවස්ථාවේදී වෙච්ච පැහැදිලි කිරීම. ඒ නිසා මේ ප්‍රශ්න දෙක දැනට ඉදපත් කරන්න කියලා මම ජයන්ත මහත්මයා කෙනුත් වසන්ත මහත්මයා කෙනුත් ඉල්ලා සිටිනවා. ඉස්සර ජයන්ත මහත්මයාට මේ අවස්ථාවේ සාමිනහන්ත තිරුවන් සරණ හැමදෙනාටම ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි ගිය සතියේ කරපු සාකච්ඡාව විතරක් මද්ද දන්නේ නැහැ අපි ගිය කතා කරේ මොකද ඔබ වහන්සේ කලින් අපිට කරපු දේශනත් පහුගිය පිටේ ඇහුවා. ඉතින් ඒක හින්දා සමහර විට යම් කිසි කවලම් වීමක් කියන කියන්නත් ඉඩ තියෙනවා මේ ගිය සතියේ කියා දීපු ටිකට වඩා ඉදිරියට ගිහින් අපි සාකච්ඡා කරාද කියලා තිබෙනවා සාමාන්‍ය සමහර වෙලාවට. මේකෙන්දි විශේෂයෙන්ම මූලිකවම සංඥා සත්‍ය පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තිබුණේ මේ අර පුරේජාත නිශ්චයපත්‍ය ගැන අහගන්න තිබුණේ මම හිතන්නේ ඒ තරම් දුරකට ගිය සතිය ගියා කියලා ඒ ප්‍රශ්නේ අහුවට කමක් නැද්ද සාමාන්‍යයෙන් පුළුවන් කරන්න පුරේජාත නිශ්චයපත්‍ය ගැන අපි කතා කරමු හොඳයි අහන්නක බලන්න අපි සහදරමු සිවුරන අන්න වයිසන්නාට අපිට ඇත්තටම අපිට දෙතැනකින් දෙවිදිහකට ඒ පිළිබඳව අහන්න ලැබෙන හින්දා ඒක පැහැදිලි කරගෙන යමු කියලා අදහසක් තිබුණා. ඒ කියන්නේ පරිසම්බිදා මග්ගප්‍රකරණේ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා අහුත්ත සම්බෝතං හුත්තාන භවිෂ්‍යති කියලා මේ අජ්ජත් ආයතන ගැන කතා කරන තැන එතකොට හිතෙනවා මේ දකින්නකොට ඒ වෙලාවෙම ඇස කියන එක හටගන්නේ කියලා. එහෙම නමුත් අපිට දැන් මෙතනදී මේ නිස්සේපක්තියේදී කියනවා මේ චක්කායතනේ කියන එක අතරම ප්‍රයෝජාත විදිහටයි ප්‍රත්‍ය වෙන්නේ කියලා මේ චක්කු විඥානයත් ඒ වගේම චක්කු විඥානයේ තියෙන අනිකුත් චෛත්‍යක ධර්මයන් ඇතිවීම සඳහා ඒක පිළිබඳව තමයි ස්වාමීන් වහන්සේ එකක් එක ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉස්සෙල්ලා ඉදිරිපත් කරන තව ඉදිරියට තව ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න සරලවම පටිසම්භිදා මාර්ගයයි මෙතන ප ဋ ාණ ධර්ම විස්තරයයි සූත්‍රාන්තික ක්‍රමයයි අභිධර්ම සියුම් ක්‍රමයයි දෙකේ පැති දෙකක් තිබෙනවා සමහර කරුණු එකට ගැළපී යනවා සමහර කරුණු හැප්පීම් සහගත ස්වභාවයක් වෙනවා හේතුව ධර්මයේ වෙනසක් නෙවෙයි අවස්ථාවල වෙනස නිසා ඒකේ ප්‍රශ්නය ප්‍රශ්නය පුරේජාත භාවය ගැනයි පුරේජාත නිස්සේපත්තිය ගැන තමයි ඔය කියන්නේ මහත්යාගේ මහත්යාට ගැටලු සහගත තැන් හැටියට මහත්යාට මොකද්ද ඒ කතාවේදී උනේ? ඇයි එහෙම ඇයි එහෙම කොයි හරියද උනේ දැන්? ස්වාමීනාත් අර මේ අපිට කියනවා මේ වස්තුනානත් ඥානේ කියන තැනදී පරිසම්බිදාමගේදී දේශනා කරනවා මේ අජ්ජත් වස්තුන් ගැන කතා කරනකොට ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. එතකොට හිතනවා දැන් චක්කු විඥානය ඇති වෙන වෙලාවෙම තමයි එහෙමනම් චක්කු ප්‍රසාදය කියන එක ඇති වෙලා නිරුද්ධ වෙන්නේ කියන වගේ අදහසක් එනවා සාමාන්‍යයෙන්. එනමුත් දැන් අපි නිස්සය ප්‍රත්‍ය සාකච්ඡා කරන අවස්ථාවේදී අපිට තේරෙනවා මේ චක්කු ප්‍රසාදයේ කියන එක පුරේජාත වශයෙන් තමයි නිස්සය වෙන්නේ නිස්සය ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ අර විඥානය ඇතිවෙන්න චක්කු විඥානය ඇතිවෙන්න කලින්ම ඇතිවී තිබුණ දෙයක් හැටියට චක්කු ප්‍රසාදය කියන්නේ. එතකොට ඒ දෙකේ යම් කිසි විදිහක නොගැලපීමක් වගේ දෙයක් ඒක නොගැලපෙනවා නෙවෙයි ඒක අපිට අවබෝධ අවබෝධ කර ගැනීමට තරමක අපහසුතාවයක් තියෙනවා. හොඳයි. අපි ඉස්සර වෙලා අපි මේ කාරණය හොඳට හොඳට වැටහෙවා කියලා මම පළමුවෙන්ම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අභිධර්මය හරියට යන්න ඉස්සර වෙලා මම මේ ඉස්සර වෙලා හිතනවා මෙන්න මෙහෙම අවස්ථා දෙකක් එකක් තමයි අපි හිතමු අපි භාවනා කරන වාලේ කියලා භාවනා කරනවා කියන තැන ඉන්නකොට සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ ක්ෂණපත්‍යුප්පන්නයේ නෙවෙයි සාමාන්‍ය විදිහට තේරෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට ක්ෂණපත්‍යුප්පන්නය ඒ කියන්නේ ක්ෂණ ගොඩකින් එකතු වෙච්ච සංතතියක් තමයි අහුවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු හිතට අර ෂණය හොඳට අහුවෙන උන්වහන්සේගේ හිතේ වේගය වැඩි නිසා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ පුංචි පුංචි ශන වලින් පුංචි පුංචි චිත්තක්ෂණ වලින් පිළිගෙහිච්ච පුංචි පුංචි චිත්තක්ෂණ වලින් ගොඩ වෙච්ච එක එක රාමු එක එක ගොඩවල් එක එක පීලි පීලි වශයෙන් ගත්තාන් පස්සේ මම රංචු රංචු රංචු රංචු තමයි මේ ඔය ධර්ම පේන්නේ. ඒක ගොඩාක් සූත්‍ර දේශනාවල පංචු පීලි પરම්පරා ධර්ම තමයි තියෙන්නේ දේශනා කරන සහ ඒක ලොකු අරමුණු හැටියට අරගෙන තේරුම් ගන්න පුළුවන් එකක් ඒ. මේ දැන් අපිට භාවනා අපි හිතමු දැන් මානසිකාර්ය පවත්වනකොට මානසිකාර්ය පවත්වනකොට අපි ඒ වෙලාවේ ඒෂණයේ ඒ වෙලාවේ ඒෂණේ මෙනෙහි කරගෙන යනකොට අපිට නිකන් මේ පේන්නේ ඉස්සර වෙලා පහළ වෙච්ච එහෙම නැත්නම් එතනම තිබෙන්නා වූ ධර්ම රංචුවකට ගොඩකට තමයි අපේ හිත නිකන් නිකන් පෙරilla පැතිරිලා වගේ තමයි දර්ශනය වෙන්නේ. ඕක තමයි අවබෝධයේ යනකොට ඇතිවෙන්නා වූ නියම අපි අත්විඳින தත්ත්වය. මේ දැන් අපි හිතුවෙන් පස්සේ දැන් ඔය ධර්මයේ යනකොටනේ අපි ෂනේ බලන්නේ ධර්මයට බහිනකොට ෂනේ අපෙන් කෙවුර කෙනෙක් ඇහුවොත් එහෙම මේ ඔබ ඊයේ කොහෙද හිටියේ කියලා ඇහුවොත් එහෙම මේ එන අහවල් තැන හිටියා අහවලා හම්බුණාද දැක්කද දැක්කා හම්බ වුණා දැන් අපි එතකොට ඊයේ ගැන කියනවා ඊයේ වෙච්ච දෙයක් ගැන කියනවා. අපිට හොඳට මතකයි. අපිට ඒ වෙලාවේදී කල්පනාවක් එහෙම නැත්නම් මේ ඊයේ ඇති වෙච්ච ඇහෙන් ඊයේ දැක්කා ඒක නැති වෙලා ගියා ඊළඟට දැන් මේ අද වෙන හැක් කියලා ඔය කල්පනාව කොහොමත්ම ඇති වෙන්නේ නැහැ. ඔය කල්පනාව ඇති වෙන්නේ නැහැ. ඔය විදර්ශනාවට ගියාට පස්සේ අවබෝධයෙන් අපි යම් කිසි තැනකට එනකොට ඒ තැනදී තමයි ඕක ආ මෙහෙම මෙහෙමයි ඕක කැඩි කැඩි ගියේ කියලා හිතා ගන්න වෙරෙන් සාමාන්‍ය අර විදිහට වෙන්නේ නැහැ. ඒකට අපි දන්නවා මේ ඇහැ ඉස්සෙල්ලා තිබුණා ඒ ඇහෙන් අපි දැක්කා ඒ වගේම ඒකෙන් පින්තූර දකිනවා ඒකෙන් අදක් දකිනවා කියලා සාමාන්‍යයෙන් අපි ඇහැ හිතාගෙන ඉන්නවා මේකේ ඒ විදිහටනේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා සහ ඒ විදිහට තමයි අපිට හොඳට දැනෙන්නේ. ඇතුළත තියෙනවා ෂණේ භංගයක් තියෙනවා. හැබැයි ඒක අපිට ඒ ෂණ භංගිය අහු වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්නවා යම් දේශනා වශයෙන් අහනකොට න්‍යායකින් තේරුම් ගන්නවා ඒ වගේම ගැඹුරුම විදර්ශනාවට රිංගගත්තොත් එහෙම ඒ ටික සම්පති પરම්පරාවකින් අවගෙනවා. ඒක නිසා අර අහුත්වා සම්භූතිය කියන කොටයි ඒකටත් ගැලපෙනවා. හැබැයි ඔය අපි හිතමු දැන් පේන්නේ නැති ධර්ම න්‍යායට ගිහිල්ලා බලනකොට මෙන්න මෙහෙම එකක් වෙනවා. දැන් අපි මේ ෂණයේ එතන මේක කවුරුවත් දකින එකක් නෙවෙයි. මේ මේක කාටවත් එහෙම පේන්නේ මේක ධර්මයෙන් ධර්ම න්‍යායක පිහිටලා අපි මානසිකාරෙන් නිකන් අල්ලන් යන එකක් නෙවෙයි. ඒක මේ විදිහට වෙනවා. දැන් අර චක්කු විඥානය කියලා එකක් තියෙනවනේ. චක්කු විඥාණයටත් මේක ඔය පුරේජාත නිස්සේ භාවිස් තියෙනවා. ඒ පුරේජාත නිස්සේ භාවයට වෙන්නේ මෙහෙමයි. චක්කු විඥානය කියන එක වෙනකොට මේ ඉස්සර වෙලා තියෙන්න ඕනේ අරමුණක් හැදලා තියෙන්නත් ඕනේ ඒ වගේම වස්තුවක් හැදලා තියෙන්නත් ඕනේ අපි හිතමු මේ චක්කු වස්තුව හරි හෘදේ වස්තුව හරි දර්ශනය වෙන ආරම්මන වස්තුව හරි ඔය ටික තියෙන්න ඕනේ. ඒ එහෙම තියෙනකොට අපි හිතමු මෙහෙම චිත්ත වීතියක් පටන් ගන්නකොට භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීර්ණ වොත්තපන ජවන්හත සදාරම්මන බලං ඔය පීරියේ පීරිය ගත වෙනකොට මේ ආරම්මන ප්‍රත්‍ය ඒ කියන්නේ ආරම්මණය කි අරමුණු වන්නා වූ රූපය ඒ වෙලාවෙම හට ගන්නවා අලුත් රූපයක් හටගත්ත ගමන් ඒක තමයි භවංගයට කනෙක් වෙන්නේ භවංගයට ස්පර්ශ වෙන්න ලං වෙන්න කික් වෙන්න තියෙන්නේ අරමුණ හැටියට ඒ එකම ඒ අරමුණ ගන්ට පහළ වෙන්නා වූ වස්තු රූපය ගත්තම මොකක් හරි ආයතන වස්තු රූපය එතනත් තිබෙනවා හොඳට පණ ඇති ඒ වගේම හොඳට ශක්තිය තිබෙන්නා වූ මේ රූපකාණ්ඩයක තමයි රූප කොටසක තමයි ඒක වදින්නේ සහ ආධාර වෙන්නේ. දැන් මේකේ බලන්න දැන් මේ මෙතන හොඳට අහගන්න. චිත්තක්ෂණ 17ක් තිබෙනවා සිත් පේළියේ. ඒ චිත්තක්ෂණ 17 සිත් පේළිය පටන් ගන්නකොට ඒ පටන් ගන්න අවස්ථාවේදීම තමයි ඔය ආරම්මන වස්තු හටගන්නේ. එතකොට දැන් කතාව tie දැන් ඒක පරණ වෙලා එනවා. භවංගයෙන් චිත්තක්ෂරයෙන් උට ඔන්න ඒ ආරම්මනේ හරි වස්තුවේ හරි එක චිත්තක්ෂණයක් පරණයි දෙවෙනි එකකට දෙකට දෙකක් පරණයි තුන්වෙනි එකකට තුනක් පරණයි හතරවෙනි එකට හතර පරණයි දැන් එතකොට මේ චක්කු විඥානය කියන එක ඒ මනෝ ධර්මය අරමුණ හසුරුවන අරමුණ ගන්නකොට අරමුණ දැනගන්නකොට ඒ චක්කු විඥානය පහළ වෙන්නේ අර චක්කු ద్వාරික වස්තුව චිත්තක්ෂණ කීපයක් පරණ වෙලා ඉස්සර වෙලා පහළ වෙලා ඊට පස්සේ පරණ වෙච්ච ඉස්සෙල්ලා පහළ වෙන්න එපායි. ඒකේ ඒ ඒකේ පුරේ જાතේ ඉස්සෙල්ලා ඇති වුණා ඒකක මැද්දෑවක පිහිටලා අඩිය ගහගෙන තමයි අනිත් එක අනිත් අරමුණු කිරීමට හැකි වෙන්නේ. ඒක නිසා එතන චිත්තක්ෂණ වශයෙන් ගත්තයින් පස්සේ චිත්තක්ෂණ පහක පරණ වෙච්ච එකක්. ඒක එලා හොඳට ශක්ති සම්පන්න වෙනවා. මිශ්‍රේ භාවය හොඳට තිබෙනවා. ඒ නිසා පුරේ જાත මිශ්‍රේ භාවය ඒකට සලකන්න පුළුවන් ඔය වස්තුව මේ ධර්ම වලට ගලප ගන්නකොට දැන් මේක තේරුණාද කියන එක පිළිබඳව ඒ කියන්නේ චිත්තක්ෂණ ටිකකින් හරි පරණ වෙන්න ඕන. එහෙම නැත්නම් හයිය නැහැ. අනිත් ඒවා ඔය දැන් අපි අපි මේ වස්තු රූප හැටියට ගත්තයන් පස්සේ ඕව પરම්පරා වශයෙන් પરම්පරා වශයෙන් පහළ වෙනවා පහළ වෙලා නැති වෙනවා නැති වෙලා ආයෙත් නැති වෙන ඕක ඒකට මේ තිබුණත් නැතත් අරමුණක් තිබුණත් නැතත් ඒ වර්ගයේ රූප ටික ඔය පහළ වෙවි පහළ වෙවි යනවා. නමුත් හරියටම අජ්ජත් රූපේ කියලා ගන්න හැර ඒක ක්‍රියාත්මක වෙන තැනට. හැබැයි එහෙම නැතුණයි කියලා ඒ වර්ගයේ තිබෙන්නා වූ දේවල් පහළ නොවී තිබෙන්නේ ආන්නේ විදිහට මේ ධර්ම කොටාසය අපි හිතා ගන්න ඕනේ. අනිත් එක තමයි අපි හිතමු මෙහෙම මේ කාය ප්‍රසාදයේ හිතන්න බලන්න. දැන් කාය ප්‍රසාදය අද මේ කාය ප්‍රසාදය අපි නිින්ද ගියාම කාය ප්‍රසාදයේට තිබෙන්නා වූ සංවේදී ස්වභාව මැරි යන්නේ. මැරි යන්නේ ඒ රූප කලාප සම්පූර්ණයෙන්ම කර්මජ ප්‍රවෘත්ති රූප කලාප පහළ වේගන පහළ වේගන පහළ වේගන පහළ වේගන දිගට යනවා. හැබැයි හිත භවාංගයක් අස්සට රිංගගෙන නිින්දේ ඉන්න හින්දාවෙන් කාය ප්‍රසාදයේ රූපය ආයතනයක් හැටියට ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැති එක තියෙනවා. හැබැයි හිත අවදි වෙලා ආවයින් පස්සේ හොඳට Tamanට අවශ්‍ය රූප પરම්පරාව ප්‍රවෘත්ති වශයෙන් දිගට යනවා. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ ආයතනයක් හැටියට කතා කරනකොට ආයතන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ මොහොතේ තමයි. හැබැයි ආයතන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පණ ඇති પરම්පරාවක් ඉදිරියට ගිහිල්ලා තියෙන්න ඕනේ. නැත්නම් එහෙම ඒ වෙලාවෙම ඒ වෙලාවෙම නිකන් අලුත් පැහැක් හැදිලා ඒ වෙලාවෙම අලුත් කණක් හැදිලා ඒ වෙලාවෙම අලුත් මේකක් හැදිලා එන ඒකේ પરම්පරාව ගෙනියන්න තියෙන්න ඕනේ. ක්‍රියාත්මක කිරීමේ අධ්‍යාත්මික රූපේ තමයි ඔය සමහර අවස්ථාවලදී ඔය පටලවෙන්නේ කෙනෙකුට තේරුම් ගන්නට හැබැයි ඒකෙත් මිශ්‍රය ප්‍රත්‍ය කෙනෙකුට රූප પરම්පරාවේ චිත්තක්ෂණ 17ක් ඇත්තා වූ රූපයේ මැද්‍යයක තමයි ඒ අදාළ විඥානය පහළ වෙන්නේ. ත්‍රිවසන. ත්‍රිවසන සම්මාත බොහෝ පින් සාමනාස්තේගේ පැහැදිලි කිරීමත් එක්කම මේ කර්මජ රූප වල පැවැත්ම ගැන තව සුට්ටක් අපිට පැහැදිලි කරගත්තම හොඳයි සාමනාස්තේ කියන අතරම ජීවිතේන්ද්‍රයේ රූපේ කියන කොයි විදිහකට බලපාන්නේ එතකොට ඒ වගේම මේ භවංග සිත කියන එක කොයි විදිහටද මේ රූප ප්‍රවෘත්තියේදී බලපාන්නේ කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් සංවාදයක් කරනවා. මේ කර්මජ රූප සාමාන්‍යයෙන් කතා කරනකොට කර්මජ රූප කතා කරන්නේ එක විදිහකටයි. මේ කර්මජ රූප කියන්නේ වර්ග හතරේ අපේ ජීවිතයේ පවතිනා වූ වර්ග හතරේ රූපවල කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියලා කොටස් හතර බෙදා ගන්නවා. හැබැයි මේ ප ဋ ාණයට බහිනකොට මම මේ මේ තුමුතට මතක් කරා පරණ ඒවා තිබුණත් නැවත අහන්න වර්ග හතක් කරගන්නවා මේ රූප. රූප වර්ග හතක් කරගන්නවා. ඉස්සෙල්ලා අර හතර හතක් කරගන්න හේතුව ඔය පටලැවිල්ලක් එන හින්දායි. එහෙම නැත්නම් කෙනෙකුට තේරුම් ගන්න බෑ. මේ කියන්නේ කර්මජ රූප උප්පත්ති අවස්ථාවේ සහ ඊට පස්සේ පවතින අවස්ථාවේ භව දෙහිකයි වෙන වෙන විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ කර්මජ රූප තියෙනවා තුන් තුනක්. ඒ කර්මජ රූප තමයි එකක් එක කර්මජ රූපයක් ස්ටාර්ටින් පොයින්ට් එකේ තියෙන්නේ ඒකට කියනවා ප්‍රතිසන්දියේ හදන කර්මජ රූප කියලා. ප්‍රතිසන්දී කර්මජ රූප. ඒක අමුතුයි. අමුතු වෙන්නේ හේතුව ඒක ඇවිල්ලා මේ තිය ඒ ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත එනකොට මේ ඒකි ගැම්මට ගහගන්නා වූ රූපයක්. ඒක නිසා ඉස්සෙල්ලා එතන ප්‍රතිසන්දි රූපයට කලින් එතන රූපයක් නෑ. නමුත් එනකොටම ගහගන්න එකක් ඒක. ආන්නේ ඒක නිසා ප්‍රතිසන්දි කර්මජ රූප කියලා જાතියක් තියෙනවා. ඊළඟට ප්‍රතිසන්දි කර්මජ රූපයේදී කර්මජ රූපයෙන් පස්සේ හැදෙනවා මේ ඊළඟ ඒවා විස්තර කිරීමට දානවා ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. දැන් එතකොට වර්ග දෙකක් ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප. ප්‍රවෘත්ති කර්මජ රූප ගන්න ප්‍රතිසන්දි සිතෙන් දෙවෙනි සිතේ ඉඳලා ඉස්සරහට. ඊළඟට ඒකේ තියෙනවා දැන් භවාංග සිත් තිබුණාට අපිට නොදැනුණාට ඒ සිතෙමුත් අපේ ජීවිතය ඇතුලේ ඒ ඒකෙමුත් හදනවා ඒ චිත්තක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ගානෙම කර්මජ රූප પરම්පරාවල් પરම්පරාවල් දිගට හදාතේ ආයස තිබෙන්නා වූ ඒව හදාගෙන හදාගෙන හදාගෙන හදාගෙන යන එන හැම එකකින් හදනවා ඊළඟට ඒ සෙට් එකට කියනවා ප්‍රවෘත්ති කර්මජ රූප ස්වභාවය කියලා. අනිත් කර්මජ රූපේ තමයි හිතක් නැති නමුත් නාම ධර්මයක් නැති භවංගයක් ස්පර්ශ කරන්නේ නැති චෛතසිකයක් ආධාර කරගන්නේ නැති නමුත් හුදු කර්මයෙන්ම රූපය හටගෙන ඊට පස්සේ කර්මයෙන්ම නැති වෙලා යනවා. හැබැයි එතෙන්ට කිසිම නාම ධර්මයක් ස්පර්ශ වෙන්නේ නැති. ඒ තමයි අසඤ්ඤ සත්ත්ව සත්ත්ව කර්මජ රූප. ඔය විදිහට කර්මජ රූප වර්ග තිබෙනවානේ තුනක්. මේ ඒක තුනක් කරගත්තේ මේ ධර්මවල තිබෙනා වූ පටලැවිල්ල निराකරණය කර ගැනීමට සඳහා. හැබැයි ওই විදිහටම තමයි ඒක තියෙන්නේ. දැන් අපිට කර්මජ රූප තියෙනවා. දැන් තව එකක් තමයි ඔය මේ භවාංග සිත්තේ භවංග සිතක් සිතක් ගානේ හැදෙනවා කර්මජ රූපයක් ඒ හැම ඒක ඇවිල්ලා දැන් ඕක විපාක සිතක්නේ ඒ විපාක සිත සමාන්තරව හැදෙනවා මේ කර්මජ රූපයක් දැන් ප්‍රතිසන්දි සිත ඇවිල්ලා කර්මජ කර්මයක්නේ කර්මයේ විපාකයක්නේ විපාකයට අනුකූලව හැදෙනවා රූපයක් ඊළඟට ඊට පස්සේ තියෙනවා එක එක චිත්තක්ෂණයක් පාසා ඒකේ හැදෙනවා සමහර චිත්ත හැදෙන්නේ නැහැ. නමුත් මේ වගේ හැදෙනවා කර්මජ රූප. ඒ කර්මජ රූප වලින් පරම්පරාවේ එක තැන එක තැනක් තමයි ඔය අපිට අහුවෙන්නේ ඔය වස්තු රූපය ආශ්‍රය කරාන්ට. අනිත් එක තමයි මම හිතන්නේ ඊතර නේද ඇහුවේ මහත්තයා එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම හිතන මෙහෙමයි දැන් කර්මජ රූප කියන ටිකක් ඇති වෙනවා නමුත් ඒකත් ඒකට දෙමින්ම සම්බන්ධයක් තියනවාද කියලා භවාංග සිත කියන එක තමයි විශේෂයෙන් දැනගන්න ඕන සාමාන්‍යයෙන් ඒකට හේතු වෙන්නේ අර අපි දන්නවා නිරෝධ සමාපත්තියේ සිත් පහළ නොවන වෙලාවෙත් කර්මජ රූප අර ඉන්ද්‍රියන් ප්‍රසන්නයි කියන තැනදී අපිට තේරෙන්නේ කර්මජ රූප වලට කිසිම හානියක් නොවි ඒ දිගටම පැවතුණා කියන එකින්දා ඒක නිසා හැම භවංග සිතක් ඇති වෙනකොටම කර්මජ රූප ඊට සමාන්තරව ඇති වෙනවා. නමුත් මේ දෙක අතර දෙලින්ම සම්බන්ධයක් තියනවාද කියන එක තමයි විශේෂයෙන්ම දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියේ අවස්ථාවේදී ඒක ඒතනදී ප්‍රවෘත්ති කර්මජ රූප එතනදී හැදෙන්න මහත්යා පවත්වාගෙන යන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ ඒකේ. නමුත් එතනදී ප්‍රශ්නේ නැත්තේ චිත්තජ රූපනේ. ඒ හේතුව චිත්තජ රූපය හැදෙන්න නම් ඒ සිතක් පිළිතන්න ඕන. කර්මජ රූප පරම්පරාව ගෙනියන්න නම් ඒකේ දිගටම යනවා. ඊට තිබුණත් යනවා, එහෙම නැතුණත් යනවා. ඒක හොඳ ස්ථානයක් තමයි ඒ. දැන් දැන් කර්මජ රූප අවස්ථාවට එනකොට භවංග නෙවෙයි නිරෝධ සමාපත්තියේදී හිත නැති වෙනවනේ ඒ හිත නිවි ගිහිල්ලා ආය ක්‍රියාත්මක වෙනකොට එතන ඉඳලා ගන්ධ ශක්ති සම්පන්න ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රවෘත්ති නැති වෙන්නේ දිගටම ආපහු ඇවිල්ලා ඊට පස්සේ හිත ක්‍රියාත්මක වෙලා නැවත බලන්ඩ බලන්ඩ දකින්න අහන්න අවශ්‍ය කරන්නා වූ પરම්පරාව එතන දාලා තියෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට හොඳට තේරෙනවා එකක් තමයි දැන් මේ බලන්න මේ ඔය අසඤ්ඤත අසඤ්ඤතලයේ කර්මජ රූප හිතක් පහළ වෙන්නේ නැතුවනේ තියෙන්නේ. කිසියම් විදියක හිතක් පහළ වෙන්නේ නැතු දිගට පරම්පරාව ගෙනියන. එහෙම තමයි මම හිතන්නේ මගෙන් අවසාන ප්‍රශ්නේ ඇවිත් අහන්න සාමිනා දැන් අපි සිතක් පහළ වෙනකොට අපි දන්නවා සිතත් එක්කම චෛත්‍යක ධර්මයන් පහළ වෙනවා. එතකොට එතනදී නිශ්චය ප්‍රත්‍ය යෙදෙනවාද කියන ප්‍රශ්නයට සංඝාසත් පිළිතුරක් දෙන්න බොහොම පිං. කියන්නේ චෛතසික සිත නිස්සය කරගෙන ඉන්නවද නැත්නම් ඒ සිත චෛතසික නිස්සය කරගෙන ඉන්නවද කියලා වගේ ප්‍රශ්නයක් අහුවොත් ඒකට කොයි විදිහටද උත්තර දෙන්න පුළුවන් සාමාන්‍ය පෙරවන් සම්මයි ඒකේ නිස්සරේ පස්සියේදී මම ඕක කියලා දුන්නා නේද ගිය සතියේ මාසයක් නිස්සේ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒක කියලා දුන්නා නේද? වරක දෙකක් කියලා දුන්නා. ඒ කියන්නේ යම් කිසි ධර්මයක් හටගන්ට ඒ තුල පිහිටා තිබෙන්න හේතු වෙන්නා වූ ස්වභාවය ග්‍රවුන්ඩින් ගතිය තමයි නිස්සේ ධර්මයේ තිබෙන්නා වූ නිස්සේ ස්වභාවයේ තිබෙන්නා වූ ගුණය සහ ශක්තිය. එතකොට ඒකින් ඊට පස්සේ මම කියලා දුන්නා මේ ඒක සිද්ධ වෙනවා එක අවස්ථාවකදී සහජාත ස්වභාවයෙන් සිද්ධ වෙනවා අනිත් ක්‍රමයේ හැටියට යමක් ඉස්සර වෙලා පසු ඇති වෙන්නා වූ දෙයට ඒ දේ බලපානවා උපකාර වෙනවා කියලා. එතකොට දැන් ඊට පස්සේ අපි කිව්වා දැන් මේ නාම ධර්මයක් හැට පවත්වන ප්‍රධාන ධර්ම වස්තුව සිත ඊළඟට ඒකත් එක්ක ගැටෙහි සහසම්බන්ධ වී එන්නා වූ ධර්ම රාශිය චෛතසික ධර්ම එතකොට ඒ ඒ චෛතසික ධර්ම එතකොට මේ ඒ චෛතසික ධර්මයන්ගේ ඒ චෛතසික ධර්මයන්ට ආධාර වෙනවා ප්‍රතිසන්දි අවස්ථාවේදී වස්තු රූපයක් ආධාර වෙනවා කියලා කිව්වා රූපේ හැටියට ඊළඟට ඒකේ චිත්තචෛතක ධර්මයන්ගේ ප්‍රධාන චිත්තචෛතක ධර්මයන්ගේ නාම ධර්මයන් ටික නිස්සේ වෙනවා කියලා අපි කිව්වනේ එහෙමයි සාවිනාස එහෙමයි. ඒ අනිත් අර චත්තාරෝ කන්දා රූපිනෝ අඤ්ඤමඤ්ඤ මිස්සේ පස්සේන පස්සේ කියන තැනත් ඒක කියනවා. හැබැයි තව එකක් මෙහෙමත් තේරුම් ගන්න එකක් මේ තේරුම් ගන්න එකක් අර මේ රූප ධර්මයෙන්ුයි නාම ධර්මයෙන්ුයි ප්‍රත්‍ය වෙන ආකාරය කියන්නේ එක අවස්ථාවකදී විතරක් කියන නැත්නම් අනිත් ඒවා ටික මහත්යා වෙනමයි කියන්නේ. ඒ කියන්නේ එකටම වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා ඒ නිස්සේ වීම වෙන වෙනම එන්න. අර එකක් කිව්වා අර ඔය ස්කන්ධ හැටියට කතා කරනකොට චත්තාරෝ කන්දා කිව්වේ නාම ධර්මයන් ටික. ඒ නාම ධර්ම ටික මේ වෙන්නේ ඔවුනොවුන්ට හැම එකටම නිස්සය වෙනවා උපකාරයක් වෙනවා ඒක නිසා ඒක කිවි චත්තාරෝපන්දා රූපිනෝ අරූපිනෝ ඔව් අරූපිනෝ නිස්සේ අඤ්ඤමඤ්ඤං නිස්සේ පච්චේන පච්චය. ඒකට ඔවුනොවුන්ට හේතු වෙනවා කියලා කියවුන් පස්සේ ඒගොල්ලෝ ඔක්කොම නියෝජනය වෙනවා. ඊළඟට කියනවා ඊට පස්සේ කිව්වනේ අපි චත්තාරෝ මහ භූතාඤ්ඤමන්නම් කියලා. එතකොට අර රූප නාම ධර්ම කිට්ටු කරගන්නේ නැතුව ඒ ඒ සතර මහා භූත ධර්මිය විතරක් එතනදී කොටස් කරලා වුණොන්ට මිශ්‍ර වෙනවා. ඒකේ වචනයක් භාවිතා කළා අපි ඒ තමයි ඔය නිස්සේපත්‍ය ගැන කියනකොට භාවිතා කළ වචනයක් ඒ තමයි අඤ්ඤමඤ්ඤම් කියලා. ඒ ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන්. ඒතකොට නාම ධර්මයක් අන්‍යෝන්‍ය වශයෙන් කියන වචනේ ධර්මයන් පස්සේ ඔවුනොවුන්ට සාමූහික වශයෙන් හැම එක්කිනාම කෙනෙකුට උදව්වකුත් කරනවා ප්‍රධානත්වයකුත් ලබා දෙනවා වගේම උදව්වක් කරනවා වගේම තමනුත් උදව්වක් ගන්නවා. අන්‍යම ඒක ඒකේ තියෙනවා රූප ධර්ම හතරක් තිබෙනවා නාම ධර්ම හතරක් තිබෙනවා. විශේෂත්වය හැටියට කියලා දුන්නේ ඒගොල්ලන්ගේ නාම ධර්ම වෙනස් වුණත් රූප ධර්ම වෙනස් වුණත් යම්කිසි සම්බන්ධතාවයක් ඕනොට තියෙනවා කියන තැන විතරක් කිව්වේ අර ඔක්කන් තික්කනේ නාම රූපං ප්‍රතිසන්දි අවස්ථාවේදී කියපු තැන විතරයි. මේක මම හිතන්නේ අපේ පින්වතුන්ට වැටහෙනවද අපේ මේ මහත්යාට නම් යම් කිසි කොටසක් තීරණවා ගැනනොයි කියලා මට ඉතින් හැඟීමක් ඇති වෙනවා අනිත් අයටත් එහෙමදයි කියන එක පිළිබඳව දැනගන්න තියෙනවා නම් ඒකත් හොඳයි. හොඳයි කල්යන මිත්‍රෙක් දෙක තියෙන පුළුවන්. මහත්යා අහපු ප්‍රශ්නෙට සරලව ගන්න. මොකදින් තේරෙනවා ස්වාමීන් වහන්සේ මට? හොඳයි පෙරවන් සරණයි. දැන් එහෙනම් වසන්ත මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. පෙරවන් සරණයි සිට දිනාටම අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අත්‍තර ඔබ වහන්සේ දැන් මේ වෙලාව පැහැදිලි කර දේවල් වලින් ගොඩක් කරුණු එක්තරා එක්තරා මට්ටමකට පැහැදිලි වුණා හොඳට. සරණාසේ උදා ගිය සතියේ ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්න අපිට මේ රෝජාට අනිත්‍ය ප්‍රත්‍යයේදී මේ උදාහරණ ඒ ශක්තිය ගැන කතා කරනකොට උදාහරණයක් විදිහට වහන්සේ ගත්තා නම් දික්කයක අධිකේ චිත්‍රයක්. එතකොට ඒ කියන්නේ ඒ කියන්නේ ඒ දික්කය කියන තිබිලා ඒ චිත්‍රේ පසුව ආව. එතකොට ඒක පසුව පහළ වෙච්ච දෙයක් කියන තමයි ඒක කතාවේ. ඒක දෙවෙනි උදාහරණය ඇතුළේ වහන්සේ ප්‍රකාශ කළ සම්මානිත මේ කන කියන එක. මේ කන සෝත කියන එක පුරෝජාත පුරෝජාතයි කියලා. පුරෝජාතේ ඒකේ කල කලින් පහළ වෙලා. ඒ කියන්නේ අපිට මේ පේන කනත් අපට අවුගෙන මස් කන නෙමෙයි මස් නෙමෙයි. ඒකපොත කියන්නේ සාමනාස ඒ ප්‍රසාදය. ඒ කියන්නේ ප්‍රසාදයේ ප්‍රසාදවත් වෙලා තියෙනවා භවංගයෙන් හරි. ඒක වෙලා තියෙන ශක්තියෙන් හැබැයි සද්ද කියන එක ආවහම පසුව තමයි ඒක ප්‍රයෝජන නිශ්චය ප්‍රතිපත්ති වෙන්නේ. එතකොට ඒක එහෙම එහෙම හිතන්නේ හරි හදේ සාරණත ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ විදිහට එහෙමනම් කොහොමද දැන් ශබ්ද කියන එක එළියේ නැහැ කියලා අපිට ධර්මයේ ඉගෙන ගන්නකොට ගැඹුරට ධර්ම ඉගෙන ගන්නකොට මේ ශබ්ද එළියේ ශබ්ද නැහැ නමුත් අපි හදාගත්ත ශබ්දයක් නේ තියෙන සාමනා ඒකෝද හදාගත්ත ශබ්දය එන්නේ කලින් කලින් ගත්ත නිමිතියක් ඒක කලින් නිමිත්තක් කියන්නේ අපිට මේක මේක පෙර ඒ අහපු શબ્දයක් තමයි දැන් මනසට ඇවිල්ලා එන්නේ පෙර පසු පෙර තිබිච්ච. ඒක නිසා අපි කියනවා දැන් මේක දැන් මේ මේ මේ කපුටෙක්ගේ શબ્දයක් කියලා. ආ මේ කපුටෙක් කියලා චිත්ත රූපයක් මවා ගන්නවා. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ එතන පැහැදිලි වෙන්නේ මේ මේ මේ සම්මාසයේ මේ ප්‍රකාශ කරන්නේ මේ පෙරදාත් මිස්ටි ප්‍රත්‍යක්ෂ සම්බන්ධ කරලා ගන්නකොට සම්මාසය. පෙරවන් සරණයි. ඒකේ මහත්තයා මේ මං හිතන්නේ මේ තරමක වට වන්දනාවක් කොහොමද කියන්න වෙයි කියන හැඩයක් වගේ තමයි මටත් තේරෙන්නේ ওই කියපු ටිකත් එක්ක මේ මම පාවිච්චි කරා මේ ඔය pāli පොත්වල තිබෙනා වූ මේ පෙර ස්වාමීන් වහන්සේලා භාවිතා කරපු තාම ලස්සන උදාහරණයක්. ඒ තමයි අර මේ සහජාත භාවයටයි පුරේජාත ප්‍රත්‍යේෂ භාවයටයි. ඒ කියන්නේ සහජාත භාවයට පාවිච්චි කරා මම පිරිත් මණ්ඩප්පයක්. අර ගොක්කොල ඒ ගොක්කොල වල රටා දදා ලියනවනේ. එතකොට ඒකේ රටාව කියලා කියන්නේ ඒකේ චිත්‍රයක්නේ. පැදුරක්. බොක්කොළ වීමක්. එතකොට ඒකේ රටාවක් ඒක වෙලා ආර්ට් එකක් කලාවක් පින්තූරයක් තියෙන හැබැයි පින්තූරය පැදුර වියන ගමන් පින්තූරේ මතුවෙන ඒක වෙලා සහජාතයි ස්වභාවය වගේ එතකොට ඉස්සර වෙලා ඕකේ පින්තූරයක් තිබුණේ නැහැ. පැදුර වියනේ ගමම්ම තමයි මේ පින්තූරේ මතුවේ. මොන සාජාත ස්වභාවයට ඉස්සර වැඩ කරපු ලස්සන ඒ උපමා. හැබැයි කොලේක චිත්‍රයක් අඳිනකොට චිත්‍රය පස්සේ එන්නේ කොලේ මතට හැබැයි කොලේ ඉස්සලා හටගත්තා. ඔන්න ඒ ඒක. හැබැයි මේ ඊට පස්සේ මම කිව්වා මේ ශබ්දය ගැන. ශබ්දේ මහත්ය මේ ඉස්සර වෙලා තිබිච්ච ශබ්දයක් නෙවෙයි. අපි කිව්වට ඉස්සලා ශබ්දයක් කියලා දැන් අපි මේ වෙලාවේ මේ වෙලාවේ මහත් වෙලා මගේ කටහඬ අහනවනේ. මේ කටහඬ මේ දැන් කතා කරන හඬ ඇවිල්ලා ඉස්සර වෙලා මේ වචන ටික ඉස්සලා තිබිච්ච එකක් නෙවෙයි. මේ අලුතෙන් අලුතෙන් තමයි මේ හඬ නිකුත් කරන්නේ. එතකොට මේ හඬ නිකුත් වුණා වෙනකොට මේ හැබැයි මේක අද අහන වචන ටික ඉස්සෙල්ලා මහත් වෙලා අහලා හිතේ දරාගත් එකක් නෙවෙයි. මේකේ මෙහෙම එකක් තියෙනවා. මහත්තයා හිතන තැන මට තේරෙනවා. දැන් මම කතා කරගෙන යනකොට ලෙඩක් දුකක් අසනීපයක් හෙම්බිරිසාවක් නැති තාක්කල් මේ වචනවල තිබෙනවා ඒ කතා කරන ස්වરૂපේ දැන් උගුර එහෙම දැන් හුරු වෙලානේ තියෙන ඒ ඒ මාංශ පේශීන් ඒ ශබ්ද නිකුත් කරන්න. ඒක නිසා ඒ හරියෙන් යනකොට හැම වෙලාවෙම පෙර ශබ්දයට සමාන සත්‍යයක් කියන බව නිකන් හැබෑව. පෙර ශබ්දයට වගේම ඊයේ කතා කරපු හඬට සමාන. ගිය සතියේ කතා කරපු හඬට හඬට සමාන හඬක් තමයි එන්නේ. හැබැයි ඒක සමාන හඬ කියන එකයි එකම શબ્දය කියන එකයි කාරණා දෙකක්. හැබැයි ඊයේ කතා කරපු වචනේම නෙමෙයි මේ ඊයේ කතා කරපු වචනවල ඒ શબ્දයේ හඬට අද කතා කරන හඬයක් එක ළඟ සහසම්බන්ධ නෑදෑකමක් හඬේ වශයෙන් තිබුණට ඊයේ කතා කරපු වචනේම શબ્දේම හඬම නෙවෙයි මේක. ඒක නිසා ශබ්දය නැහැ. ශබ්දය නැහැ. දැන් අපි ශබ්දයක් අහන්නේ දැන් මේ මහත්යලා මේ ශබ්දය අහන්නේ දැන් නිකුත් කරන වර්තමාන අමු අමු අමු ශබ්දය අහන්නේ දැන්. ඒකේ මේ ඒ ඒ ශබ්දය අහනකොට මේ මහත්ය කියන්නේ ඉස්සෙල්ලා හිතේ දරාගෙන ඉන්නවයි කියලා එකක් ඒ හිතේ දරාගෙන ඉන්නේ ශබ්දය නෙවෙයි. ශබ්දයට දීපු දෘෂ්ටි අදහස් මතක සංඥා ටිකයි. ඔය හිතේ පළපදියම් වෙලා ඒක ඉස්සරහ ඉස්සර වෙවි ඉස්සර වෙවි තමයි අර සමාන શબ્දය කියලා බාරගන්නේ. ඔය ඉස්සෙල්ලා කතා කරපු එක ඒක බාරගන්න ඉතින් ඒක නිසා මෙතන තිබෙනවා හැඩතල කීපයක්. එකක් තමයි ශබ්දය කියන එක ඊයේ තිබිච්ච ශබ්දේ නෙවෙයි. ඒක එකක්. අනිත් එක ඊයේ කතා කරපු ඒ නිකුත් කරපු ශබ්දයට සමාන ගතියකින් යන සත්‍යයක් කියන බව ඒක එකක්. ඒක එකක් තියෙනවා. එහෙම ඇත්තක් තියෙනවා. එකම ශබ්දේ නෙවෙයි. ඒක නිසා ඊයේ කතා කරපු ශබ්දේ මේකයි කියලා හඳුනාගන්නේ අර සබ්බේ සම්බන්ධයෙන් දීලා තිබෙන්නා වූ මතක සංකල්පනා ආධාරයෙන් දැන් ඒ ඒ ඒ සද්දය ඇති වුණා නැති වෙලා ගියා ඒ එහෙමයි තියෙන්නේ හැබැයි අර අපි සද්දයක් අහන වෙලාවේදී මේ වැඩිපුර හිතන්නේ නැතුව අපි මා මේ අහවල් එක්කනයි කතා කරන්න කියලා බාර ගන්නේ අර සංඥාව මතකය පොඩ්ඩක් ඒකට උදව් කරනවා අහකට යන්න නොදී. හැබැයි සමහර වෙලාවට තියෙනවා මෙහෙම අපි කතා කරනකොට මේ පොඩ්ඩක් අසනීප වෙලා ඊළඟට උගුර පොඩ්ඩක් එහෙම එහෙ වෙලා කතා කරනවානේ. ඒ වෙලාවට ටෙලිෆෝන් කරනකොට එහෙම මිනිස්සු අඳුරන්නේ ඊට පස්සේ මේ ඉස්සෙල්ලා කතා කරගෙන ආපු එක්කෙනාගෙන්ම අහනවා මේ කවුද කතා කරන්නේ කියලා. එතනදී තියෙන්නේ ඒ කතා කරන එක්කෙනා අසනීප වෙච්ච එකක් හැබෑව එයාගේ එයා අලුතින් සද්දයක් නිකුත් කරන එකත් හැබෑව හැබැයි වෙලා තියෙන්නේ එයා මේ අලුතින් කතා කරන කතාවේ එන සද්දය පෙර එයාගේ මේ ශබ්ද වලට සමාන නැති හින්දායි අහන්නේ ඔය කතා කරන්නේ කවුදයි කියලා. ඒක නිසා සද්දේ අසමාන ස්වභාවයක් තියෙනවා. අපි යම්කිසි සද්දයක් ඇහුණාන් පස්සේ ඒකට හිතින් හදා ගන්නවා පුරුදු ගතියක් අහලා අහලා. ආන්නේ ඒක ඇවිල්ලා ආශේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නා වූ ස්වභාවයක්. ඒක නිසා මේකේ තව එකක් කියන්න ඕන මෙහෙම. දැන් ඔන්න මේ මේ දවස්වල මහා ආందోලනයක් යනවා මේ ඔය මොකක් හරි එකක් යන ඒ තමයි මේ උඩ අහසේ ශබ්ද තියෙනවලු විශ්වයේ ශබ්ද තියෙනවා දැන් ඒව කොහොම එකතු කරන්න යනවලු එකතු කරලා ෆිල්ටර් කරන්න යනවලු මේ ෆිල්ටර් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචන තෝරලා ඒ බණ දැන් නැවත ගණ්ඩ යනවා කියලා දැන් මේ මේ විද්‍යාවට තැන දීලා මේ උඩා කතා කරා. ඉතින් මේ මගෙත් එක්කත් මේ කතා කරා. මේකත් මේ මහත් වෙලත් අහලා ඇති අපේ පින්වතුනුත් අහලා ඇති දැන් ඔන්න විශ්වයේ තියෙනවලු ශබ්ද ඒවා දැන් මේ එකතු කරලා ගණ්ඩ යනවලු. මොකද්ද හදලා. මේකෙදී මේ විද්‍යාව යම්කිසි දෙයක් හොයාගෙන තියෙනවා ඒකට ඉතින් ඒ ටිකට ඉතින් අපි හොයාගත් ආයත යම්කිසි කෘතවේදියක් තෙස්යක් දක්වලා ඔය ලාසනීය පැයක් හොදනම් පස්සේ බෙහෙත් ටිකක් එහෙම බොන එක මේක පින් සිද්ධ වෙනවා. ඉතින් මේක හොඳයි යන්ත්‍ර සූත්‍ර හදාගෙන තියෙනයි හොයාගත්තාට පින් සිද්ධ වේවා. මේ හැබැයි ඔක්කොම જાති කරන්න බෑ. මම මේ ඔය සද්ද කවදාකවත් විශ්වයේ රැඳිලා නැහැ. කවදාකවත් ඔය විශ්වයේ සද්ද කියන જાති සද්දේ ඇති වුණා නැති වෙලා ගියා. ඒකයි ඒකේ ධර්මය. සද්දය එක්කාසු කරන්ට එක්තැන් වෙලා තියෙනවායි කියලා තියෙනවා නම් අනිත් සියල්ලම අනිත්‍යයි සද්දේ නිට්ටයයි. පස්සේ කාලයක හදන ඩිවයිස් එකකට එකතු කරගන්න පුළුවන්කම තියෙන ඒක. කවදාකවත් ධර්ම විරෝධී. කවදාකවත් සද්ද එකතු කරන්න සද්දයක් අවු වෙන්නේ නැහැ. ඔබ කරගන්නත් බෑ. ඊළඟට මේ අනිත් එක තමයි දැන් මේ ඔය වගේ එක එක අමුතු අමුතු දේවලුත් එනවා. ඒක නිසා අපි හොඳට මේ දහම් ඇස හදාගත්තයින් පස්සේ මේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ගානේ වෙනස් වෙවි වෙනස් වෙවි යන්නා වූ මේ ධර්ම රාශිය ආය කාටවත් පස්සේ බස්කට් වලට බකට් වලට එකතු කරන්න සහ ඊළඟට ඔය රෙකෝඩ් කරගන්නත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒවන් නැති වෙලා. ඒක වෙන එකක් තමයි යෝකේ තියෙන්නේ. ඒක නිසා මහත්ය සද්දේ කියන එක අපේ හිතේ නැහැ. සද්දේ නෙවෙයි ඉස්සෙල්ලා ආපු සද්දේකින් අපි දාගත්ත යම්කිසි අදහස් මාත්‍රයක් විතරක් අපේ හිතේ ඇඳී තියෙනවා. මේක හැබැයි මම මේ ධර්ම කාරණයක් කියලා පොඩි අතිරේකයකුත් මේකට එක්කාසු කළා මේ අද වර්තමානයේ මේ කතා සාකච්ඡා ප්‍රවෘත්ති ලේඛනත් එක්ක ඇඳිච්ච එකක්. මම හිතනවා මේකත් පොඩි උදව්වක් උපකාරයක් වෙයි. පීපින්තුනොත් හිතලා බලන්න ඒක ධර්ම මනසිකාරයට හිතට හොඳ ඖෂධයක් පිටක් ඕජාවක් වෙයි. තේරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඔතන තම පොඩ්ඩක් අහන්න තව සුදු ප්‍රශ්නයක් ස්වාමීන් එතකොට අපිට බාහිර අපි හිතනවා බාහිර සත්‍ය ඇහුණ කනට රූපයක් නැවුණා. කොහොමද ඒක උනේ? අම්මාස එකම එකම වෙලාවේද මහත්තයා කියන්නේ නැසවනස් දැන් අපි අපිට එකම වෙලාවේද එක කියන්නේ ඔය කියන්නේ රූපයක් මැවෙනවා සද්දයක් අහනවා කියන එකම වෙලාවකද නැත්නම් අවස්ථා දෙකකද දැන් අපි අවස්ථා අපි දැන් ඉගෙන ගන්නකොට සාවනාසි අපි කනට සෝත ප්‍රසාදයට ඉතින් අපිට තරංගයක් නේ එන්නේ සාමෙන් වහන්සේ කොහේද ඉඳලා අපි දන්නේ අපි හිතනවා දැන් ලෞකිකව හිතනවා අපි ඉලිය තියෙන සද්දයක් මේ කනට වදිනවා වදිනහම එක පාටම හැබැයි ශබ්ද ලෝකයේ එළියේ තියෙන ශබ්ද නැහැ කියලා අපිට ධර්මයේ ගැඹුරට තේරුම් ගන්න අප්‍රසහ කරනවා එතකොට අපි දැන් මේ ආපු ශබ්දයේ කෙරෙහි අපිට එනවා ආ මේ කපටික් කියලා එක පාත්තම එනවා ඒ ක්ෂණිකයෙන්ම එනවා රූපයක් මේ මේ කපටික් දැන් ඉන්න බැලුවොත් ගිහින් පේනවා එතකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේපත් කෙරෙන්නේ එක පාත්තම රූපයක් නැවෙන්නේ කොහොමද දැන් සුවඳක් එනවා එක පාත්තම සුවඳක් එනවා ආපු ගමන් ඒ මේ සුවඳ නම් එක පාත්තම ඇවිල්ලා අන්නස්ස ගෙඩියක් අනේ අන්නස්ස සුවඳ එතකොට ඒක ඒක කොහොමද ඒ දෙකෙක්ට යන්නේ. ඉතින් ඒත් වගේම මේ චක්කුවටත් ඇහැට ඒක ටිකක් අමාරු වෙයි නමුත් සද්ද කියන එක හරිම පහසෙන් මේ තේරෙනවා. නමුත් ඒක තේරුම් ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ ඇතුළ වෙන ඒ process එක. තේරුම් ගන්න. මේ මෙහෙම වෙන්නේ මහත්තයා මේ ඉස්සර වෙලා ශබ්දයක් ඇහුණාම අපේ හිත වේගයි. හරි වේගයි. ඉස්සර වෙලා යනවා පංචද්වාරයක සිත් පෙලක් ගිහිල්ලා එකම පෙලක් නෙවෙයි පංචද්වාරයක සිත් පේලි පේලි යනවා. නමුත් එකවරාව එක වෙලාවකට පංචද්වාරයක සිත් පෙලක් ගිහිල්ලා ඒ සද්දයක් ඉස්සලා ගන්නවා. සද්දයක් අරගෙන ඊට පස්සේ ඒක ඒ අලුතෙන් ගත්ත සද්දේ සම්බන්ධයෙන් නැවත මනෝමය වශයෙන් සිත් පීලි කීපයක් යනවා. ඉස්සර වෙලා කරන්නේ ඉස්සර වෙලා සිද්ධ වෙන ශබ්දයේ ඇහෙනකොට ඒ ඇහෙන ශබ්දය ග්‍රහණය කර ගැනීමට පුළුවන්කම ශක්තිය තිබෙන සිත් පෙළක් චිත්ත නියාමයට අනුව ගිහිල්ලා ඒ සද්දය අරගෙන ඒ අහපු සද්දය සම්බන්ධයෙන් මේ නැවත හිතීම් කරන නැවත මෙනෙහි කිරීම කරන සිත් පෙළි කීපයක් යනවා ඒ සිත්පීලි කීපයේ ගිහිල්ලා ඒ සිත් වලින් තමයි අර තහවුරු කරගන්නේ මේ ශබ්දය. එතකොට දැන් මේ පසුව යන සිත්පීලි කීපය යන්න ඉස්සර වෙලාම අලුතින් ආපු ශබ්දයකට ශබ්දයක් ආශ්‍රය කරගෙන තමයි ඔක සිද්ධ වෙන්නේ. ඒකට ඉස්සලාම වෙන ශබ්දයක් ගත්තා ඊළඟට නැවත හිතින් ගිහිල්ලා ගිහිල්ලා අරක තහවුරු කරගන්න. ඊළඟට ඒක ඔය ටික සිද්ධ වෙන්න අපි ඔය මේ මෙච්චර වචන කියන තරම් කාලයක් කියන්නේ ඔක ටටටට ගාලා ඉතා ඉක්මනින් වේගෙන් සිද්ධ වෙලා ඉවරයි. ඊළඟට කරන්නේ ඒ සත්‍යය ඔය සිත් පීලි ටික ගිහිල්ලා වෙනකොට හොඳට තහවුරු වෙලා හිතේ කැවිලා ඇදිලා වැඳිලා යනවා ඊට පස්සේ නැවත මේ නැවත ඒ ශබ්දය හඳුනාගත්තට පස්සේ අර පරණ එකක් අරගෙන මේකේ කියලා print කරන්න වගේ. මනෝද්වාරික වශයෙන් සිත් යන. මනෝද්වාරික වශයෙන් පරණ එකක් මතක් කරගෙන මේ අහවල් කපුටේ මේ මේ මේ වගේ සද්දයක් තියෙන කපුටේකට කියලා ඒක එවන කපුටෙක්ගේ සද්දයක් කියලා මේ ඒ මතු කරලා දෙන්නත් හඬ හරහා අහලා තිබෙන්නා වූ දැකලා තිබෙනා වූ රූපයකට අනුකූලව ඒ කපුටගේ පින්තූරයක් මතු කරලා දෙන්න මතු කරලා ගන්න පුළුවන් විදිහේ මනෝද්වාරික සිත් වෙන පස්සේ යනවා. ඒක නිසා අපි අහන වෙලාවෙම අහන දෙයකම නෙමෙයි සිද්ධ වෙන්නේ. තව ටිකක් ඉස්සරහට ගියායින් පස්සේ සිද්ධ වෙන්නේ මනෝද්වාරික සිත් වලකින් මනෝද්වාරික චිත්ත වීති සමූහයකින් පරණ එකක් මතක් කරලා එතකොට තමයි මනෝද්වාරික ධර්ම සංකල්පනාවක අපි කපුටෙක් හැටියට දෙයක් හිතාගන්න නිසා ඒක මතක් කරලා දෙන්න. ඒක නිසා මේකේ තියෙනවා අනුබන්ධක චිත්ත වීති සමූහයක් තියෙනවා. මනෝද්වාරික චිත්ත වීති තියෙනවා. ඉස්සෙල්ලා ආරම්භ වෙන්නේ පංචද්වාරික අර කපුටෙක් හැටියට දැකපු හැරේ නැත්තම් අහපු සද්දේ. ඒක නිසා මේ මේ සිත්යේදී යන්න මහත්ය එකින් එකට ගෑවි ගෑවි ගෑවි ගෑවි ළඟ ළඟ ළඟ ළඟ තෙරපි තෙරපි ගෑවි ගෑවි මා විශාල සිත් වේලි කෝටි ගණන් යනවා. ඒකේ ඒකේ ඒකේ වේගය නිසා අපිට මේ හිතෙන්නේ එක වෙලාවට ওই ටික මේ සිද්ධ වෙන දිය පීල්ල වගේ. හරියට කියනවා දිය ඇල්ල වගේ. දිය ඇල්ල කියලා කියන එක මහත්තයා බලන්න මේ මේ ඒක මේ ඔය අභිධර්මයේ ඉගෙන ගන්නවා වගේම ඔය බාහිර ලෝකයේ වස්තු ටිකක් දිහා බලාගෙන ඉඳීමත් ඒ ඒ හරි පිහිටක් වෙනවා. දැන් දියාලක ගියයින් පස්සේ මේ මෙහෙම එකක් තියෙනවා මම එකපාරක් බලාගෙන හිටියා මේක කොහොමද වෙන්නේ කියලා. දිය ඇල්ලේ තියෙනවා මේ ක්‍රම කීපයකට දියල්ලක් වැටෙනවා. එක එක දියල්ලක් බලාගෙන ඉතින් ඒකේ මේ වතුර මේ අයිස් කුට්ටි කුට්ටි කියන්නේ හිම හිම ගුලි ගුලි වගේ නිකන් ඔන්න එකපාරම වැටෙනවා නිකන් හිම කුට්ටියක් වගේ නිකන් වැටෙනවා. ආ ඒ අතර තව ටිකක් වැටෙනවා. එතකොට මේකේ තියෙනවා මේ වතුර කුට්ටි කුට්ටි ගත්ත නිකන් මේ රැලි රැලි අර මේ වලාව වගේ රැලි රැලි එනවා කාණ්ඩ කාණ්ඩ. එහෙම වතුර වැටෙනකුත් තියෙනවා ඒකටත් කියන දියපීල්ල, දියඇල කියලා. හැබැයි තව එකක් තියෙනවා. එහෙම කොටස් කොටස් වෙන්නේ නැහැ. උඩ ඉඳලා පල්ලහැටම වැටෙනවා සුදු පාටයි. ඒක නිකන් නිකන් ඉරක් යන්දා වගේ උඩ ඉඳලා. හරියට සුදු පාට. හැබැයි ඒකේ තියෙන්නේ වතුර තනිකර බිඳු බිඳු තියෙන්නේ. වෙන වෙනම. හැබැයි ළඟින් ළඟින් ගෑවිලා එන නිසා කිරි ඇල්ල වගේ තමයි හොඳට පේන්නේ. ඔය එකක්. හැබැයි තවත් එකක් තියෙනවා. තාසක් මේ මට මතක් වෙනවා මේ අපි පොඩි කාලේ මේ දිය පිල්ලක් තිබුණා. ඒ දිය පිල්ල ගලකින් පල්ලෙහාට වැටෙනවා. හැබැයි වතුර හරියට පුළුල්ව ටිකක් පළල්ව රෙද්දක් වගේ පහළට වැටෙනවා. ඒ වැටෙන එක හරියට මේ සුදු පාටට නෙවෙයි වැටෙන්නේ හරියට කණ්ණාඩියක් වගේ. හැබැයි කන්නාඩිය වගේ වැටෙනකොට වතුර අතරින් අර පිල්ලේ පිටිය බලන්න පුළුවන්. ඒකත් දිය පිල්ල. හැබැයි ඒක මැදින් කෝටුවක් දැවුවන් පස්සේ වතුර වෙනස් වෙනවා. ඒ කියන්නේ වතුර කැඩෙනවා. හේතුව වතුර බින්දු බින්දු බින්දු බින්දු එකට ගෑවුණායින් පස්සේ කන්නාඩිය වගේ හැදෙනවා. දැන් බලන්න වතුර පීලක මේ මේ ඔක ටැප් එකකිනුත් බලන්න පුළුවන්. මේ එකට ගෑවිලා වීදුරු වගේ නේවක් තියෙනවා. කාණ්ඩ කාණ්ඩ වගේ නිකන් මේ වෙස් වෙලා කැඩිලා කැල්ලේ නේවක් තියෙනවා. එකට කිරි වගේ දියට එන එකක් තියෙනවා. ගෑවිලා. හැබැයි හැමතැනම තියෙන්නේ පොඩි පොඩි වතුර බිඳු බිඳුරට වඩා පොඩි ඒවා. ඒ වගේ සිත ගත්තයින් පස්සේ ඔය සිතේ චිත්තක්ෂණ රාශි එකතු වෙලා හරි වේගෙන් යනවා. ඒ වේගයේ වැඩිකම හින්දා අපිට පේන්නේ අපිට දැනෙන්නේ අර ඔක්කොම එක තැනක සිද්ධ වෙන. ඒක නිසා මේකේ වේගයත් අපි ওই විදිහට තේරුම් ගන්න ඕනේ එක වෙලාවක වෙන්නේ නැහැ මහත්තයා. ඒක මනෝද්වාරික චිත්ත විචිතයෙන් තමයි අර සතුන්ගේ අදහස් ඒ කියන්නේ හත්තු කින්තු දෙන්නේ. තේරුවා සරණයි. දසමිනති බොහෝම පින්නලි කෝරක් සිරුවන් සරණයි. සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මෙතෙන්දී උගාක් අය හිතන්නේ මෙතන මතක ගොඩාවක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ මතක් වෙන්නේ මතක ගොඩාවක් නෙමෙයි මෙතන තියෙන සංඥා එක්කාසු වීමකින් පරණ සංඥාවක් තුළින් අපි තේරුම් ගැනීමක් නිසා එතකොට ඒකම අපිට විදර්ශනා කරගන්නත් පුළුවන් සංසාරේ මේ අවිද්‍යාව ඇති වෙන්නේ ඒ වගේ සංඥාවල තියෙන වලට අපි රැවටීම තුලින් කියලා නේ කරන්නේ. ම්ම් එහෙමත් පුළුවන්. මේ අවිද්‍යාවත් තියෙන ඒ සියල්ලම රාමු කාල චිත්තක්ෂණ ඒ වාගේ තිබෙන්නා වූ නොදැනුවත්කම ඊළඟට ඒකත් අවිද්‍යාව ඊළඟට තව එකක් ඉතින් ඔය සංඥා වශයෙන් සංඥා වශයෙන් ක්‍රියාත්මක වෙන දේවල් ඒවත් තිබෙනවා මතක කියලා ගොඩ ගහගත්ත දෙයක් ඇත්ත වශයෙන්ම නැත්තේත් නෑ ඇත්තේත් නෑ අන්න එහෙම එකක් තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තේ නැහැ කියලා කියන්නේ ඉතින් තියෙනවා නම් මේ මතු කළ ගන්න පුළුවන්කම තියෙන්න එපායි නැtei කියලා කියන්නත් බැරි මේ යමක් මතක් කරනකොට ඉතින් ඔය මොකක් හරි ආරම්මණය පිසිතුරු වෙනකොට එනවනේ කඩාගෙන ඒක නිසා ඉතින් විදර්ශනා කරන්නත් ඒ ඒක හේතු වෙනවා මහත්තයා. ඉතින් මේ මේ ධර්මයේ පැත්ත බලන බැදීම් නම් මේ තුන් හතර පැත්තක් තියෙනවා. ඉතින් අපි මේක හරහා බලන්නේ මහා පොඩි සියුම් තැන්. ඉතින් මේ හරියට මේ කට්ටු සුදු පාටට මේ සුදු පාටට ඇනෙච්ච කට්ටක් පොඩි සියුම් ඔය තියෙන වීදුරු කෑලි පේන්නේ නැහැ යන්නේ ඒ වගේ පොඩි පොඩි ඒවා කොහොමද මේක මේ වෙන්නේ කියන තැන් බලන් තමයි යන්නේ. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ප්‍රමාණ පිටසන්නේ සමනස ඒකටම අර ජයන්ත මහත්තයාගේ මේ ප්‍රශ්නයට සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් සමනස මේ මේ නිරෝධ සමාපත්තිය සමනස ඒ යෝගාවචරයට හුස්ම රැල්ල වැටෙනවා සමනස එවසන්න නෑ මහත්තයා හුස්ම රැල්ල වැටෙන්නේ නෑ හුස්ම රැල්ල වැටෙන්නේ නැති තැන් තියෙන මිනිස්සු මැරෙන්නේ නැති හුස්ම නැති තැන් තියෙනවා කීපයක් එකක් තමයි ඔය මේ වතුර වැටලා වතුර ගිලුණායින් පස්සෙත් මිනිස්සු හුස්ම ගන්නෙ නෑ නමුත් මේ ටික වෙලාවක් යනකම් පණ තියෙනවා. හවුසම ගන්නෑ. ගොඩට ගෙනාවට පස්සෙත් එහෙම මෙහෙන් ගස්සලා මේ හොල්ලලා ගස්සලා පෙරලා ගත්තන් පස්සේ ආයේ මේ පණ එනවා. පණ එනවා කියලා කියන්නේ මැරිච් එකක් නෙමෙයි. නමුත් ඉතින් නැත හાર્ට් බීට් වැඩ කරනවා. ඊළඟට අනිත් එක තමයි හතරවෙනි ධානයට ගියන් පස්සෙත් නවතිනවා. හුස්ම රැල්ල. මේ එහෙමත් වෙනවා. සමහර වෙලාවට බොහොම කලාතුරකින් සමහර මිනිස්සු බය වෙනවා. බය වෙච්ච ගමනුත් ඔක ටස් ගාලා නවතින හැබැයි මරින් ටික වෙලාවක් ඊට පස්සේ තියෙනවා. ඊළඟට නිරෝධ සමාපත්තියේ කොහොමත්ම හුස්ම රැල්ල නැහැ. සාසද ප්‍රමාණ පින්සමිනේ ස්වාමීන් වහන්සේ පෙරවන් සර්ණයි මම හිතන්නේ වහන්සේට අලුත් කොටසකට යන්න වෙලාව ප්‍රමාණවත් වේද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ වහන්සේ කොහොමද හිතන්නේ ගැන මේ ඒකත් හැබැයි මහත්තයා හොඳයි මේ හැබැයි මේ අලුත් කොටසක් තියෙනවා මේ නිස්රේ නිස්රේ පත්තියෙම තියෙනවා මේ කොටස් දෙකක් අපි මේ අද මේ ටික මම හොයලා බැලුවේ එකක් සහජාත නිස්සේස භාවයයි පුරේජාත නිස්සේස භාවයයි. ඒ ටික පිළිබඳව තමයි අද ප්‍රශ්නේ ඇහුවේ සහ කියලා දුන්නේ. හැබැයි ඒකේ තියෙන තව කොටසක් තියෙනවා මහත්තයා මේ පුරේජාතයේකී තව වෙන විස්තරයක් තියෙනවා අපි දැනගත යුතුයි ඒක. ඒකට හැබැයි මේ වෙලාව ටිකක් කියලා දෙන්නත් පාළි නැති වගේ වගේ තියෙනවා මේ එකක් තමයි දැන් මේ පුරේජාත ප්‍රත්‍ය කියන එක තේරෙනවනේ පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ පළමුවෙන් ඉපදිලා පසුව උපදින දෙයකට ප්‍රත්‍ය වීම කියන එක පළමුවෙන් ඉපදී පසුව හටගන්නා වූ දෙයකට ප්‍රත්‍ය වෙන ස්වභාවය තමයි පුරේ ජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒක අපි ලොකු ලොකු දේවල් ආධාර කරගෙන ඔන්න මේ අපි කතා කළා. හැබැයි පුරේ ජාත ප්‍රත්‍යය ටිකක් විස්තර වෙනවා මෙහෙම එකක් තමයි නිස්සරය වශයෙන් නිස්සරය ධර්ම පුරේජාතය නේ කියන්නේ ඒකට කියන වස්තු පුරේජාතය ඒකත් නිස්සේපත්තිය අනිත් එක තමයි වස්තු ආරම්මන පුරේජාත ප්‍රත්‍යය ඒකත් මේ නිස්සේපත්තිය කරුණු දෙකක් කිව්වා පටලවා ගන්න එපා එකක් තමයි වස්තු පුරේජාත මිශ්‍රේ ප්‍රත්‍යය වස්තු ආරම්මන පුරේජාත මිශ්‍රේ ප්‍රත්‍යය කියලා. ඔය පුරේජාත ප්‍රත්‍ය දෙක ඒ ප්‍රත්‍ය කොටස් දෙකක් වෙනවා. එතකොට ඒක පිළිබඳව ටිකක් හැබැයි මේ ටිකක් මේ ගැඹුරු පුත්‍රකේ තියෙනවා ඒක වෙන්නේ කොහොමද කියලා. ඒකින්ද අපි මේක මේක තව ඉස්සරහට තියෙන තුටියක් කාලයක් කරගෙන කියලා දෙන්න ස්වාමී. එහෙම වෙන්නේ නේද මහත්තයා? අපි එහෙමයි ශානස් මට හිතෙන්නේ එහෙම හොඳයි අපි හැමදෙරනේ. මට හිතෙනවා ඒ කොටසට ටික විස්තරාත්මකව යන එක හොඳයිද කියලා. නේද නැත්නම්. ස්වයංස ඒක නැත්තම් යන්තම් කියලා දුන්නත් අපි ආරම්භ මේ මාත්‍රිකාව විතරක් නම් යොදලා දුන්නා. නමුත් ඒක ටිකක් අතපත ගහන්න ඕන ටිකක් වැඩිපුර මේ මේක වෙන්නේ කොහොමද කියලා. නැත්තම් එහෙම අවබෝධය හරියට යන්න අපි ඉතින් ඇත්තටම පොත ඉවර කරන්න නෙමෙයි මේක කරන්නේ ධර්ම අවබෝධය කරගන්නනේ. එහෙමයි. ස්වයංවාස අපිට මේ දැන් අපි කතා කරපු සහජාත නිශ්චයපත්‍යත් ප්‍රයජාත නිශ්චයපත්‍යත් ඒ ඒ කාරණාව සාන්නාංශ මේ කිසියම් කෙනෙකුට කොහොම මේක සමුදය අස්තංගම දකින්න දුක්ඛ උපදේක සඳහා එවනම් පටිච්චසම් මේ ස්කන්ධයන් විභාග කරන කෙනෙකුට දර්ශනාවකට ගන්න අවස්ථාවකදී මොන විදිහකටද උපකාර වෙන්නේ කියන එකට සාන්නාංශ අපිට කිසියම් එළියක් ලබා දෙන්න පුළුවන්ද මොකද මම එහෙම කියන්නේ සාන්නස් අපි ඊ සාකච්ඡාවේ දෙතේ වෙනි කොටසකට පොඩ්ඩක් යමු නා මොකද අපි සාකච්ඡා මණ්ඩපේ ඉන්න අපි හැමදෙන්නේ මේ වැඩිපුරම අභිධර්මයට වැඩි අවධානයක්වත් නැහැ. නමුත් අපි මෙතන සම්බන්ධ දෙකකට ඉන්නවා. නමුත් සාමාන්‍ය සූත්‍ර භාවිතයෙන්ම කටයුතු කරන ඉන්නවා. ඉතින් ඒයත් දැනගන්න ස්වාමීනවාස කොහොමද මේ කාරණාවන් කිසියම් දුරකට හෝ අපි යොදාගන්නේ තමන් භාවනාවකදී ඒ භාවනාවට යොදා ගැනීමට ඉතාමත් හොඳ තැන තමයි මේ සහජාත පුරේ જાතයට වඩා වස්තු පුරේ જાතය. වස්තු පුරේ જાතය සාමාන්‍ය ලොකුට අහු වෙනවා. සහජාත පුරේ જાතය නෑ පුරේ જાත නිස්සේපත්‍ය අහු වෙනවා. මර මේ නෑ වස්තු පුරේ જાතේ අහුවෙනවා සහජාත පුරේ જાත් වැරෙනවා නිස්සය සහජාත නිස්සය හසු කරගන්න ටිකක් කෙනෙකුට ටිකක් අමාරුයි නමුත් අර පුරේජාත නිස්සය කියන එක භාවනාවේදී යොදා ගන්න ලේසිකමක් තියෙනවා. ඒ තමයි මේ දැන් අපි අ අපේ ඇස කන නාසය මේ ශරීරය මේ දැන් අපි හිතලා බැලුවයින් පස්සේ දැන් මේ නිස්රේ කියලා කියන්නේ යම්කිසි ඉස්සෙල්ලා පහළ වෙලා පසුව මේ හැදෙන්නා වූ සිත්වලට වද දෙන්න හරි ඇතිවෙච්ච උපකාරක ධර්ම ස්වභාවයක් නේ දැන් හිතන්නකෝ මේ කොණ්ඩය මිනිස්සු පීරනවනේ. ඒ කොණ්ඩේ පීරන්නේ එදා උදේ හැදිච්ච කොණ්ඩයක් නෙවෙයිනේ. ඊයේ කොණ්ඩේ ඕදලා පීරලා තිබිච්ච කොණ්ඩේනේ මේ අද අමුතු විදිහට පීරන්නේ හදන්නේ. එතකොට දැන් ඔය සමහර අය යනවනේ ඔය මේ හෙයා ඩ්‍රෙසින් වලට යනවනේ. එහෙම යනකොට හෙයා ඩ්‍රෙසින් එකකින් ගත්ත කොණ්ඩයක් නෙවෙයිනේ පීරන්නේ. මෙහෙන් අරගෙන ගිහිල්ලා එතන ඊට පස්සේ ආත්මයක් එකක් දානවා කියලා කියනනේ ඔය කට්ටිය කියන මේ කොණ්ඩ කපන්න යන ගානයි ඊට පස්සේ හෝදන්ට ඩ්‍රෙසින් අරවට මෙවට යන ගානක් හරි ලොකු ගානක්. ඉතින් මේ ඒවා කියනවා. ඉතින් ලස්සනට හදාගෙන කියාගෙන පීරගෙන කපාගෙන කොටාගෙන එනවා. ඒ හැම එකටම දැන් බලන්න හිතක් දැන් ඔය බාබර සාප්පියේ වැඩ කරන මිනිස්සයාට සිත් පහළ වෙනවනේ අලුතෙන් ආපු එක්කෙනාට මේ කලාව දෙන්න ඕනේ ඒ කොණ්ඩේ අයිතිකාරයට එතේ හිතෙනවා මං අහවල් බාබර සාප්පුට යන්න ඕනේ අහවල් රහයා බෙසින් එකට යන්න ඕනේ ඊට පස්සේ එයාට ලෝභකමක් ඇති වෙනවා කුමක් සම්බන්ධයෙන්ද ඉස්සෙල්ලා පහළලා තිබෙනා වූ කොණ්ඩේ සම්බන්ධයෙන් මේ විදිහට හැඩක් මේ විදිහට ආකාරයක් මේ විදිහට රටාවක් තීරීමක් හැඩකිරීමක් වෙන්න ඕනේ කියලා එතකොට එයාට ලෝභෙ හිතෙන්නේ අර ඉස්සෙල්ලා හටගත්ත කොණ්ඩේනේ ඊළඟට එහෙමත් තියෙනවා බාහිර වශයෙන් වස්තුවක් ගත්තොත් එහෙම මිනිස්සු පොල්වතු වලට රබර් වතු වලට ඉඩ කඩන් වලට ගෙවල් දොරවල් වලට ඒවට මේ නඩුහබ කියනවා රණ්ඩු සරු වලනවා තරහා ව්‍යාපාදේ හැදෙනවා ඊර්ෂියාව හැදෙනවා ඒ ඔක්කොම පස්සේ හැදෙනා ඊර්ෂියාවල් තරහ වෛර ක්‍රෝධ දැන ගැනීම ආව අක්ෂල් වශයෙන් ඒ සියල්ලක්ම ඇතිවෙන්න ඉතින් ඉස්සෙල්ලා ඇතිවෙච්ච මේ වස්තුව හේතු වුණා නේද කියලා ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන් මේ ධර්මයට ඊළඟට විශේෂයෙන්ම ඔය පස්සේ ඇති වෙන නාම ධර්ම තමයි කියන්නේ. තවත් තිබෙනවා දැන් මේ ඉස්සර වෙලා කරලා තිබෙනා වූ කර්මයක විපාකයක් හැටියට මේ වගේ ඇඟක් මේ වගේ ශරීරයක් හදලා දුන්නා. මේ ශරීරයෙන් මේ කටෙන් මේ කණෙන් මේ නාසයෙන් හිත යම් යම් දේවල් අහන්න කියන්න සිද්ධ වෙනවා ඒ ඒකම ඊට පස්සේ අලුතෙන් අලුතෙන් ඒ දේවල් සම්බන්ධයෙන් හිත පහළ වෙනවා. ඒ හිතවලට මේ ඒ අලුතෙන් හිත පහළ වෙන්න කේන්දරේ වන්නේ, නිස්රේ වන්නේ, භූමිය වන්නේ මේක නේද? මේ ශරීරයේ නේද මේ ඇස් නේද කන් නේද කියලා ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන් වෙනවා අනිත් එක තමයි ඔය සමහරලාට හිතනවා කියනවනේ මේ මම මේ වාගේ දුකක් මේ මේ වාගේ දුකක් විඳින්න මට ලැබුණේ මේ ජීවිතයේ මේ දේ ලැබුච්ච හින්දා නැත්නම් මං කිසිම දුකක් විඳින්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් පේනවානේ ඉස්සර වෙලා ලැබිච්ච දෙයක් හින්දා පස්සේ මේ වගේ විඳවන්න සිද්ධ වුණා කියලා. ඒක නිසා අන්න ඒ විදිහට අනිත්‍ය මෙනෙහි කරනවා වගේම ඒක බලපාපු ආකාරය නිස්සේ ප්‍රත්‍යයට දාලා මේ නිවනින් පරික්ෂා කරන්න පුළුවන්. ගොඩාක් ඔය පුරේජාත ප්‍රත්‍යයට බලපානවා ගොඩාක් මේ ළඟට ළඟට කිට් වෙන්න කිට් වෙන්න කිට් වෙන්න කියන සාජාත ස්වභාවයක හසුරවන්න පුළුවන්කම තියෙන්නේ පරම්පරාව වශයෙන් කියන්නේ සම්පතියක් වශයෙන්. ওই විදිහට තමයි ඒකේ බලන් දෙන්නේ. හැබැයි තව එකක් තියෙනවා මේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. මේ ප ဋ ාණ ධර්මයේ ගැන කියනකොට මේකේ 아무තු ಗುಣ විශේෂයක් තමයි සලකන්නේ. මේ කා ඒක කියනවා නම් අපි කාණ්ඩම් කෑල්ලා කාණ්ඩම් කෑල්ලා දොරක් මොකක් හරි තවත් වස්තුවකට කිට්ටු කරනවා කිට්ටු කරාම ඒ කාන්දම් කෑල්ලේ තිබෙනවා වස්තු වශයෙන් ඇති වෙලා නැති වෙලා ගෙවිලා යන්නා වූ ස්වභාවය. ඊළඟට ඒ කාන්දම් කෑල්ලට අදින ස්වභාවය අදින වස්තුවක් තියෙනවා නම් ඒකෙත් තිබෙනවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. ඊළඟට ඒ කාන්දම් කෑලි වස්තු දෙකේ අතර තියෙනවා ඒ අර වස්තුවක් මේ වස්තුවට ග්‍රහණය කරන අද්දන ගතියක් මේ මේ ඒක බලපෑම් ස්වභාවයක් ඒකත් ඒකේ තිබෙන තවත් සියුම් වූ ශක්ති ගුණ ස්වභාවයක් ආන්න ඒව තමයි මේ කටාන ධර්මයේ කතා කරන විශේෂිත තැන් ඒක නිසා මේ විදර්ශනා කරන්නත් පුළුවන් සමහර තැන්වලදී මේ ශක්තිත් මේවත් එක්ක හැංගිලා නැති වෙලා යනවා කියන එක බලන්න පුළුවන්. තවත් මොනවා හරි කියනවනම් පස්සේ අහන්න පුළුවන්. ඔව් කල්‍යාණ මිත්‍රේනි අවස්ථාව තියෙනවා දැන් ඒ පැත්තට යොමු වෙච්ච ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දිල්රුක් මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නද? අවසරයි හඳුරන්නේ මේ අවසරයි ස්වාමීන් මේ විපාක ධර්මය විපාක ගැන අපිට ඔය ආකාරයට හිතන්න සුදුසුද හඳුරන්නේ එහෙම හිතන්න පුළුවන්ද? පුළුවන්. මේ අපි මේ මහත්යාට මතක ඇති අපි ධර්ම කොටාසියක් ගැන කතා කළා මේ ප ဋ ාණයේ ඉතින් ඇත්ත වශයෙන්ම මේ කියාගෙන යන්නේ අවසානයේ නෙවෙයි මේක මේ යන්තම් අඩිය ගැහුව විතරයි මේකේ තව තියෙනවා ඉස්සරහට දිගෑරෙන මහ ගොඩාක් තියෙනවා මේ ඒකට යන්නත් එක්ක මේ පුළුවන් ද කියලා තමයි මේ ප්‍රශ්න අහහා මේ බලබලා යන්නේ විපාක ධර්ම ගැන අපි කිව්වා මහත්තයා ඒක කියන්නේ මෙහෙමයි විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා නේව විපාක න විපාක ධම්ම ධම්ම කියලා අර තිකමාතිකාවේ තැනක අපි කතා කළා. ඉතින් කියන්නේ ඒක විදර්ශනා කරන්න පුළුවන් විදර්ශනාවෙන් දැක ගන්න පුළුවන් විපාකා ධම්මා කියන්නේ විපාක හැටියට ක්‍රියාත්මක වෙන ධර්ම කොටාසයක් තියෙනවා නාම ධර්ම. ඒ වගේම විපාක හැටියට හැදිලා තිබෙන රූප ධර්මක් තිබෙනවා. විශේෂම නාම ධර්ම. එතන ගන්නේ අර තියෙන ආ හේතුක සිත් ඒව විපාක ධර්මයේ චක්කු විඥාන සෝත විඥාන ඕවා විපාක ධර්මනේ. ඊළඟට මේ ඔය මේ සම්තිර්ණ සිත ඊළඟට ඔය මේ සම්පටිච්චන සිත් ඒ විපාක ධර්ම ටික. අනිත් එක තමයි මහා කුසල් වල තිබෙනවා විපාක ටිකක් සිත්. අරූපාවචර විපාක කියන මේවා විතර නාම ධර්ම හැටියට වෙනත් තැනක ඇති වෙච්ච ධර්ම හැටි ඒ වගේ විපාක හැටියට ඉලිත්තුලා එන එක. ඒවා ඔක්කොම හඳුනා ගන්නවා මේක විපාක ධර්මයක් මේක විපාක ධර්මයක් මේක විපාක ධර්මයක් කියලා. තව එකක් තමයි මේ සමහර අවස්ථාවලදී මේ දවසක් මම බණ දේශනාවක් කරලා ඉවසීම ගැන තරහව ගැන ඊළඟටම පණ දේශනාවක් කළා තරහව ආවන් පස්සේ කොහොමද ඇති වෙන්නේ කොහොමද දැනෙන්නේ ඊට පස්සේ මේ තරහව හැන්ඩල් කරන්නේ කොහොමද කියලා හොඳට අහගෙන අපේත් එක්ක ධර්ම මණ්ඩපයේ හිටපය අහගෙන ගියා ඒ මහත්තයෙක් පස්සේ ඇවිල්ලා මට කියනවා ඊට සති දෙකකට මාසයකට පස්සේ ඇවිල්ලා කියනවා මේ බණක් මම දන්නවා අහලත් තිබෙනවා පොතක් කියලා කියනවා මටත් පින් දුන්නා ඒ කියපු කාරණා ටිකට මේ සායනාන්තරත් පින් සිද්ධ වෙනකොට ඒ තරහව මැඩ ගන්න ආකාරය කිව්වට හැබැයි ඒ ඒක හිතින් යන්නේ නැහැ කියලා. තරහක් ඇවිල්ලා මේ හිතේ අර හිතට ආවන් පස්සේ වේගයක් ඒ කියන්නේ තරහ කියන එක ආවන් පස්සේ මේ හිතින් විඳවන ගතියක් තියෙනවා. ඒ විඳවන ගතිය හිත තෙරප තෙරප තෙරප තෙරප ශරීරයේ තෙරප තෙරප පීඩා කර කර දවදවා දවදවා රස්න කර කර උණුහුම් කර කර තෙරපමින් දාවමින් පීඩා කරමින් ඒක පවතිනවා ඒක මෙනෙහි කරනවා මෙනෙහි කරමුට හොඳට තියනවා කියලා පේනවා ඊළඟට ඒ තරහව කියලා හොඳට හඳුනා ගන්න පුළුවන් කතියකුත් තියෙනවා. ඒ වුණාට ඒක සංසිඳලා යන්නේ දවස් ගණන්, සති ගණන්, උදේට ටිකයි, දවල්ට ටිකයි, ඇන්දෑවට ටිකයි ඔබ කැකෑරි කැකෑරි කැකෑරි කැකෑරි ඔක ඔහොම තියෙන. ඉතින් ඒක මේ ඒක අමුතුම ගතියක්. ඉතින් ඒක මොකක්දයි කියලා. ඇත්ත වශයෙන් බැලුවන් පස්සේ විපාක එන්නේ ওই විදිහට. උණු වතුර එකක් උණු කරනකොට ගින්දර දාන්න දාන්න බොයිල් වෙනවනේ. ප්‍රශ්නේ තියෙනවනේ. ඒ වගේම රත් වෙච්ච එක මේ රත් වෙච්ච එක ඔය උණු වතුර බෝතලයකට දෙන්නම පස්සේ ඒක උණු වතුර බෝතලෙට ගින්දර දාන්නේ ඒ වුණාට උණු වතුර බෝතලේ අර ඉස්සෙල්ලා රත් වෙච්ච එකේ විපාකයේ හැටියට ඒක ඔහි තියෙනවා. හැබැයි උණු වතුර බෝතලේ ඒක පවතිනවා රස්නේ. අන්න ඒ වගේ අපේ මේ විපාක ධර්ම ගැන හිතනකොට ඒ විපාක ධර්මයත් එක්ක නාම ධර්මිනුත් ගැට ගැහිලා එනවා නාම ධර්මිය හරියට ඒ ඒ තෙරපීමට ඒ පිළිකුල් කිරීමට ඒ ඒ වෛරයට තරහවට අප්‍රිය කර කර ඔහි ඉන්නවා. ඒක හිතින් යන්නේ නැහැ. විපාක ධර්ම ඇටියට විදර්ශනා වශයෙන් අල්ලන්න පුළුවන්. ඒක ඒ විදිහටම මේ හොඳට බලාගෙන හැබැයි සමහර දවස් තියෙනවා යන්නේ අයින් වෙලා යන්නේ ඔහි කැකෑරි කැකෑරි පල්වෙවි විඳව විඳව තියෙනවා අකමැති එක වෙන එකක් යන්නේ නැති එක වෙන එක. ඔය දෙට බලන්න පුළුවන් මාත්‍ය. මේ මේක යම් කිසි උපකාරයක් වුණාද කියලා කිව්වොත් ඒකත් පිළිතක් හැම එක්කෙනාට. කරන හඳුනේ බොහොම පිං තේරුම් ගන්න. ඔව් දිල්ලුක් මහත්තයා ඔබතුමා ඉදිරිපත් වුණා ඉස්සෙල්ලා ඔබතුමාට මම යමුනේ විශේෂයෙන්ම අපි මේ සාකච්ඡාවේදීත් කතා කළා අපිට කොහොමද මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන දේ විශේෂයෙන්ම මේ අද කතා කරන්නව ප්‍රත්‍ය ධර්ම ගැන දිල්ලුක් මහත්මයා පොඩ්ඩක් ඒ පැත්තට තෙරුවන් සරණයි වෙනතුන උත්තරයි ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාවේදී අද පොහොසේ කියපු කරලා නම් වැටුණා. දැන් මට ප්‍රශ්නයක් වශයෙන් කියලා ඔළුවට ආවේ දැන් දැන් සමහර වෙලාවට භාවනාවේදී දකින දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් යම් දේවල් අපි ඇති වෙන විදිය ඇති වෙන විදිය බලනවා ඒලත් ඒ වගේම මේක දැනගන්න දැනගන්න මේක ඇතුළත් දැනගන්න භාවයක් එතකොට මම දැකලා තියෙනවා දැන් ටිකක් වැඩිපුර වෙලාවක් මේක බලනකොට දැන් ඒක අපිට මොහොතකට ලක් වෙන්න පුළුවන් වෙන ඕන දෙයක් තුන වේදනාවක් නක් කමන්න හිතෙන පිටිවිලක් නක් එන එක ඇති වෙන එකයි ඒක ඇති වෙන බව දැනගන්න එකයි එක සැරේම එකතන වෙනවා කියලා හිතනවා ඉතින් මම ඒ වගේම තමයි අර දැනගන්න එකට බලපෑමක් නැහැ කියන එකත් කොහෙත් හිතනවා දැන් මට ප්‍රශ්න නිසා වෙන්න හොඳ දැන් මේ සහජාත තත්ත්වය කියන එක දැන් අපි කිව්වා මේ එක එක සැරේ මේක ඇති වෙන ගමන්ම අනිත් එක ඇති වෙන උපකාරී වෙන ධර්මයක් හැටියට දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ දේවල් අපි හැම හොයලා බලන්න දැන් මම අර කිව්වා වගේ දැන් මේක යමක් හට ගැනීමත් ඒ හට ගන්න බව දැන ගැනීමත් එකට සිදු වෙනකොට මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේක මගේ අත්දැකීමක් මේ බලපු දෙන්නේ. එතකොට ඒ කියන්නේ මේක නේද ධර්මයේ හරියටම මේක වෙන්න වෙන්න ඕන මේක තව දිහා බලනකොට තවත් මොකක් හරි වෙනසක් වේද? මට අහන්න නිසා නේද දැන් මේ මේ වගේ සත්‍ය ධර්ම කියනකොට දැන් ධර්මයේ එහෙම විස්තර කරලා තියනවාද මෙන්න මේ මේ මේ මේ අදාළ දේවල් තමයි මෙන්න මේ විදිහට සාදාතපත් වෙන්නේ මෙන්න මේ මේ මේවා සාදාතපත් නෙවෙයි ආදී වශයෙන් එහෙම හරියටම සඳහන් කරලා තියෙනවා සාමෙන්දා. තිරුවන් සරණයි. සාජාත ප්‍රත්‍ය ධර්මයන්ගේ සඳහන් කරලා තියෙනවා අපි ගිය පාර කිව්වා මේ ස්කන්ධ ධර්මය මේ විදිහට වෙනවා කියලා අපි සාජාත ධර්මය නම් කරලා ඒ ධර්ම වෙන වෙනම වෙන වෙනම එකට වෙන තැන් තියෙනවා රූප ධර්ම වෙනම නාම ධර්ම වෙනම තියෙනවා අවස්ථා සමහර වගේ පොඩ්ඩක් ඒ දෙන්න දෙගොල්ලෝ එක්කාසු වෙන තැන් තියෙනවා ඒවා දක්වලා තියෙනවා. අනිත් එක තමයි මහත්තයා මේ අපි හිතුවට අපි හිතුවට මහත්තයා මේ ඔය ධර්ම මත ඇතිවෙන ධර්මයේ පේනවා නැති වෙන ස්වභාවයේ පේනවා ධර්මයක් ඇති වෙනවා ඇති වෙනකොටම පේනවා ධර්මයක් නැති වෙනවා මැරී යනකොටම පේනවා ඒ එකම බලනවා කියලා අපි එහෙම කිව්වට අපි එහෙම කිව්වට මහත්තයා ඕක ඒක වෙන්නේ මහත්තයා යම් සමහර මේ ඔය ඔක්කොම ඇත්තටම ඔය ඔක්කොම එක වෙලාවක පේන්නේ වේගී වැඩිකම හින්දාවෙන් දැන් අපි හිතමු උදාහරණයක් හැටියට උදාහරණයක් හැටියට විනාඩියක් භාවනා කරනවා කියලා විනාඩියක් භාවනා කරනකොට ඒ විනාඩියේ අපි යම්කිසි ධර්ම ටිකක් දැකලා තිබෙනවා. හැබැයි නොදකපු ඒවත් ඔයාසේ තිබෙනවා ඒක නොදක්කයි කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ සමහර විදර්ශනා කරනකොට දැන් ඔච්චර අර ප ဋ ාණේ හැටියට බලන්න එච්චර සිවුම්ව යන්න අවශ්‍ය නැහැ. ප ဋ ාණේ ඉගෙන ගන්න පුළුවන්. ප ဋ ාණේ තේරෙන වෙලාවට ඒකේ කොටස් තීරේවි. බුදුරජාණන් වහන්සේගේ ඥානයේ තිබෙනා විසුතුකමත් එක්ක ධර්මයේ තිබෙන අනිත්‍ය නිස්සාරස්ස භාවයත් එක්ක ඒවා ක්‍රියාත්මක වෙන ඒවල් දැන ගැනීම සඳහා උපකාර වෙන ධර්මයක් ඇත්නම් මේ ඉගෙන ගත්තට කමකුත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ නුවණට තරම් එහෙම අපිට අහු වෙන්නේ නැහැ. නමුත් මේ උපකාර නොවි තියෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ වගේ මානසිකාරයට උපකාර වෙනවා. විදර්ශනාවට උපකාර වෙනවා යම් තැනකදී. අර ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලාත් මේ භාවනා කළා තියෙන මේ ප ဋ ාහන ධර්ම අහලා ඊට පස්සේ දියේ යද්දි වතුර යද්දි මේ හැබැයි අපි භාවනා කරන්න ගියාම මේව මුකුත් හිතන්නේ නැතුව එනේන එනේන එනේන දේවල් මෙනෙහි කරගෙන සිහිය පවත්වාගෙන යනකොට අහුවෙන ඒවා අහුවේවි අතහැරෙන ඒවා අතහැරීවි. මතක් වෙනවා මතක් වේවි, පෙනේවි, පෙනෙන ටික අනිත් ඒවා ගැන මොකුත් මේ මේවා කරන්න ඕන මේවා මාපු නිසා මේව අනිවාර්යෙන් අහන්න ඕන නේද කියලා ඒ තරක දාන්නත් අවශ්‍ය නැහැ. මේ කියලා දෙන ඒවල් යන් යන් අවස්ථාවලදී උණු ඕන ඕන වෙලාවට ඔක්කොම නෙවෙයි ඒකෙන් කීප දෙයක් හරි මතුවලා ඒවි එතකොට යන් යන් කොටසක් වැටහෙවි. හැබැයි අපි වුණත් භාවනා කරන්න යනකොට මේ මොන දේ කිව්වත් මේ ටික කිව්වා මේ ටික තේරෙනවා මේ ටික මේ මෙහෙමයි කියලා ඒවා ඔය හොයා යන්නේ සීය පවත්වාගෙන නුවණ පවත්වාගෙන ඉන්නවා පේන ටික පේනවා නැති ටික නැති ඒවා කියලා දුක් වෙන්නේ නැහැ ඒක නිසා මහත්තයා හැබැයි තව එකක් කියන්න ඕනේ අපිට ඔය පෙනුනට පේනවා කියලා ඇතිවේ ඒක ඇවිල්ලා ඕලාරික මට්ටමින් ඔබ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලොකු මට්ටමින්. ඔබ සියුම් මට්ටමින් ඇති වෙන ඇති වෙන එක ඒකෙන් වැටෙන්නේ නැහැ. සංතති වශයෙන් ඒ වගේම ඝන ස්වභාව වශයෙන් රංචු රංචු තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ සියුම් ස්වභාවයට පස්සේ මොකක් හරි වේවි ඔය දැනෙන හැටියට කරගෙන යන්නේ ඒක තමයි හොඳ කියලා මම බොහොම මෛත්‍රියෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි අනේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ සත්‍යමාත් පොඩ්ඩක් ගැටලුවක් අහන්න ස්වාමීන් වහන්සේ මේක මම තේරුම් කරගන්න විදියක් කියලා ප්‍රශ්න අහන්නම් සමහරවිට මම වැරදි වෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ අර මුලින්ම අහපු ප්‍රශ්නත් එක්ක හිතනවා මම හිතනවා අර ජාතමාත මුලින්ම මතු කරගත්ත එක පටිසම්භිදා මාර්ගයේ තියෙන අර පෙර නොතිදී හතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනා කියන ඒ විතරෙත් එක්ක මේ අභිධර්මය නිකම්ම ගලපන්න යනකොට මට හිතෙනවා ස්වාමීන් වහන්සේ පොඩි පැටලවිලි සාගරපත් දැක්කම කියේ කියලා වගේ. තමයි මම වැඩි දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් එතන ඒ කියන එකත් එක්ක අපි නිකන් මේ ගලපන්න ගියොත් සමහර ආ මේ විස්හාවලදී ඇහෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔය ප්‍රසාද රූප ගත්තම දැන් සෝත ප්‍රසාදය අකුඥානේ හට ගන්න අවස්ථාවේදී සෝත ප්‍රසාදයක් අර පෙරණතදී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා වගේ විග්‍රහ වෙනවා. ඒතර ඒකෙන් නම් අදහස් වෙනවා මේ වෙලාවේ අර අනිත් ප්‍රසාද ටික ඒ කියන්නේ මේ මේ මේ චක්කු ප්‍රසාදිය නම් ඇතුළේ තියෙන මේ වෙලාවේ සෝත ප්‍රසාදිය දාන ප්‍රසාදිය ඒව නැහැ කියලා වගේ මට තංගන මේ ඔබ වහන්සේ අපිට කියලා දීපු විදිහට මම තේරුම් අරන් ඉන්න විදිහට මේ ප්‍රසාද ටික මේ විදිහට කලපන එක මට හිතනවා වැරදි කියලා. දැන් මේ හැම ප්‍රසාදෙම අපි රූප විදිහට නේ ගණන් ගන්නෙ. ඒතකොට අර රූප විදිහට නෑ කියන්නේ. ඒතර මේ ප්‍රසාද හැම හැම මොහොතෙම ඉස්සක් මේ උන්ගේ ආයතත් එකේ කලාප බිඳි බිඳි ගියාට ඒ ප්‍රසාදයෙන් ඉඳ දැන් කෙනෙක් ඉපදෙන මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකන් ඒ ප්‍රසාදයේ සංස්කාරයෙන් පැවති පැවති යනවනේ. ඒ වෙලාවේ එක දෙයක් හින්දා ඇක්ටිවේට් වෙන එක ප්‍රසාදයක් වුණාට අනිත් ප්‍රසාදේ වෙලාවේ සාමිනාට නැහැ කියන්න බෑ නේද? ඒවත් අර අර චිත්තක්ෂණ 1000කට ආයු කාලයක් රූප පවතින ඒ රූප කලාප වැදුනට ඒවත් එක්ක පවතින ප්‍රසාදයක් ජීවිත කාලෙම පවතින නේද සාමිනාට? පැහැදිලි දන්නේ මම ඒක සාහනහස. මට පැහැදිලි මට පැහැදිලි මාත්‍යා කියාපු එක හරි. හය මම ඕක කියන්න මට ආයෙ විස්තර කරන්න අවශ්‍ය නැහැ මාත්‍යා කියපු එක හරි. ওই දෙක පටලවා ගන්න හොඳයි. ඒක මේ සූත්‍ර දේවල් සාමූහික ධර්ම හැටියට ගලපන්නේ ඒ වගේ අනිත් ඒවා අභිධර්මයේ තිබෙනා වූ ශක්තියෙන් වෙනම ඒක නිසා ඒ සමහර තැන්වලදී ගැළපෙන වෙලා තිබෙනවා සියුම් නිසා සියුම් ස්වභාවය නිසා ඒක මේ ගැළපෙන්නේ නැතු යන තැන්වල කියන ඒක නිසා මහත්යයි කීප එක හරි මම ඒ විදිහට හිතන එක පිළිබඳවත් ඉතින් මේ අගය කරනවා ඒ විදිහට තමයි මේ ඔය සමහර තියෙන්නේ ආයතනික ආයතනේ නාම ධර්ම ක්‍රියාත්මක වෙන තැනයි අක්‍රියාත්මකව ප්‍රවෘත්ති කර්මජ රූප වාදින ඔය පටලැවිල්ල ඔක තියෙන ඒ නිසා වැඩිම මම ගැන කියන්නේ නැහැ. නමුත් ඒක හිතපු තාලේ හරි මහත්. තේරුවා සර්. හොඳයි එහෙනම් දැන් කාල වේලාවත් ගෙවි ගිය නිසා අපි ඉදිරියට අපි ඉදිරි සතියට අපි කියලා මේ වෙලාවේ අවසන් කරමුද? එහෙමයි අපේ හැමදෙරේ එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. කල්‍යාණ මිත්‍රනි අද දවසේ නිත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ වටිනා කාර්යය වැය කළා අපිට ඒ අති උතුම් වූ ප ဋ ාණ ධර්ම දේශනාවෙන් බොහෝ කාරණා ඉස්මතු කරලා පෙන්වනවා. ඒ වගේම අපිට තියෙන ගැටලු විසඳා ගන්න අද දවසේ තුන්වන්ස උපකාර වුණා. ඉතින් අපි ලබන සතියේදී මේ දේශනාවට ස්වයන් වාස අපිට අද මාතෘකාවෙන් ලබා දුන් ඒ පුරේ යතපත්තේ දෙආකාරයට බෙදී තිබෙන ආකාරය ගැන සාකච්ඡා කරමු. ඒ වගේම අද දවසේදීත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක දීපු කාරණාවන් නැවතත් ලබන සතිය බදාද ස්වාමීන් වහන්සේ අපි ජයන්ත මහත්මයාත් මුල් කරගෙන සාකච්ඡා ගන්න බලාපොරොත්තු වෙනවා අපිට කඩලන් මෙතෙන්ට ඒ සඳහා පැමිණෙන්න මම ආරාධනා කරනවා එහෙමනම් අද සම්බන්ධ වෙන අවශ්‍යම කඩලන් මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේ පතනා බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අපට කලාව මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ඊටමත්ම බැසිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටින ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට මෙන්න සාකච්ඡානි මාකින් සඳහා දෙලන් සරණයි. හොඳයි පින්වත් සෑම දිනාටම යහපතක් සැනසෙල්ලක් වේවා. ඉතින් අදත් අර අපි කරගෙන ඉන්නා වූ ධම් පාඩමේ කොටසක් ඉදිරිපත් කරගත්තේ. ඒ නිසා අද යන්යන් කරුණු තීරෙන්නේ නැති අපි තව ටිකක් ඉස්සරහට බය නැතුව ධර්ම බුද්ධ ගෞරවත්වය ධර්ම ගෞරවත්වය සංඝ ගෞරවත්වය ඇතිව සාකච්ඡා කරනකොට ගැටලු තැන් निराකරණය වෙනවා. ඉවසීමත් ඇතුව කරගෙන යනකොට ඔය කට්ටයි ඔක්කොම නැතිලා යනවා. ඒ නිසා මේ වෙලාවෙදී ධර්මයේ ඇහිීමෙන් මෙනෙහි කිරීමෙන් හිතීමෙන් උපදවාගත් අවශ්‍යලු පින් ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන් සහ තුනුරන් සතු අනන්ත ප්‍රමාණ ගුණ අනුභව බලෙන් හැම දිනාටම සැනසෙල්ලක් යහපතක් ශාන්තියක් වේවා. ඒ වගේම පින්වත් දල්වත් මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා. ඉතින් මහත්මයාගේ කායික රෝග ඒ වගේම අපලුපදව සියල්ල යටපත් කරලා දුරු වෙලා නිරෝගී භාවයේ සලසාගෙන ලෝකයාට පිහිට වෙන්න රත්නත්‍රය ආශිර්වාදයේ සැලසේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මේ පින්වත් මහත්මයාට පවුලේ සෑම දෙනාට තමත් ඒ වගේම මේ පින්වත් ජයන්ත මහත්මයාගේ ඒ ප්‍රශ්න ඇසුවේ පින්වත් සෑම දෙනාටමත් මේ උතුම් ධර්ම අවබෝධය ධර්මය අවබෝධය කරගන්න සකරා වූ සාකච්ඡාව පින ඒකාන්තයෙන් හේතු වේවා සෑම දෙනාටම හොඳට ධර්ම මාර්ගයේ ගමන් කොට අවශ්‍ය කරන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන් සුවසේ මෝරවාගෙන උදාදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්තා වූ සදාකාලික සැපැති අමාමහ නිවනින් සැනසෙන්න ලැබේවා. ඒ කාන්තයෙන් මේ ධර්ම සාකච්ඡාමි පින නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු silwantang gunawantang pamyakkitang तालिपुत्तादितेन सदा साधु පද්මසිරි මහත්තයා ජයන්ත මහත්තයා පොඩ්ඩක් ඉන්න. හොඳයි, තෙරුවන් සරණයි.